කෞටිකටි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පිටිසක් වශයෙන් භාවනා වැඩමුළුවකට මුළු ජීවිත කරන වෙලාවක් ඉතින් ඒක අපේ ජීවිතේ අපිට හම්බ වෙන කලාතුරකින් හම්බ වෙන වටිනා අවස්ථාවක් ඉතින් අපි මේක උපයසපයා ගන්න යම්මාකාරයකට කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් ඥාණයෙන් කටයුතු කළාද ඒ වගේම මේ උපයාගත්ත දේ අරසා කරගන්න උපරිම ප්‍රයෝජන ගන්න ඒකට විවිධ පැති වලින් අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒ පිළිබඳව මනා දැනීමක් එනතම් පූර්ණ දැනීමක් ඇති සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙකුගේ චේතෝ විමුක්තිය නැත්නම් චේතු විමුක්ති ඵලය තාම සාක්ෂාත් කරලා නැත්නම් ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන කෙනෙක් පස්සාකාරයකින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් Tamange දැනුම යොදවලා ඒකට සැප කරනු සප්පාය කරනු සලසලා දෙන්න ඕනි. ප්‍රයෝග ඥාන යොදන්න ඕනි. ඉතින් ඒකට ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරනවා කියන එක. විස්තර වෙනවා මේ අනුග්‍රහිත සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් මේ විදිහට අංග සම්පූර්ණ වෙච්ච නැති ඒ චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම සීලෙන් අනුග්‍රහ කරන්නයි කියනවා. ඒ නිසා අපි භාවනා වැඩමුළුවට ආපුවාම විශේෂම උපාසක උපාසිකායන්ගේ සීලය අලුත් කරනවා. ඒක කියන්නේ හිත අලුත් කරගන්න කාරණාවක් ඉදිරිපත් කරගන්නවායි කියලා. එහෙම නැත්නම් අපි gedara dore ඉන්නා විදිහට නිති පංචිල් රැක්කහම ඉති වැඩමුළුවට ගියා කියලා භාවනා මධ්‍යස්ථානට ගියා කියලා අරණ්‍යයකට ගියා කියලා අලුත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊට වඩා අදි සීලයක් සමාදන් කරනවා. ඉතින් හැම කෙනාම සලක ගන්න ඕනේ එක මිනිකන් චාරිත්‍රයේට ආඩම්බරයට කාටවත් කියන්න කරපු දෙයක් නෙවෙයි. එහිලා අපිට වැඩි ප්‍රහම් වෙලා තියෙන මේ ශිල්පද ටික අපි භාවනාවට කරන අනුග්‍රහයක් නිතිපන්සිල් වලට වැඩියෙන් ඒ නිසා ඒක නිතර සීහියලවලා සීපත් කරවලා පරියන්කයකට සක්මන්ට යන හැම වෙලාවෙම සීලේ අවර්ජන කරන්න ඉගෙන ගන්නවා. එතකොට හිත අලුත් වෙනවා. වැඩ පිළිවෙලේ ආගමික ආධ්‍යාත්මික ගතියක් එනවා. දෙක තමයි සුත අනුගහිතය මේ විදිහට වැඩමුළුවක යෙදිලා ඉන්න වෙලාවේ බණ භාවනාවක යෙදිලා ඉන්න වෙලාවේ ਸਰුවචන දේශිත ධර්මය අහන්න ඕනේ. ඉතින් අත්‍යවම සුතේ කියලා කියන්නේ බෞද්ධ භාවයේ අසුවිරු ඥාන. ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් අපි ගොඩක් කලාවට ඒ සඳහා ਸਰුවචන දේශිත සූත්‍ර පිටකය විනය පිටකය පාවිච්චි කරනවා. ධර්ම විනය දෙක පාවිච්චි කරනවා. ඉතින් ඒ සඳහා භාවනා වැඩමුළුවකදී ඉන්න පිරිස සඳහා ඇසිය යුතු බණක් තියෙනවා, නැසිය යුතු බණක් තියෙනවා. ඉතින් ඒ බණ අහනවයි කියලා හිතාගෙන ඒ නැහැ යුතු බණ ඇහුවොත් මේ භාවනා හිත අන්දමන්ද වෙනවා, අවුල් වෙනවා, අන්‍ය විහිිත වෙනවා. ඒ නිසා කිසි අනික් දේවල් නාහ ඉන්න එකත් ඇසිය යුතු දේ ඇසීමත් දෙකම වැටෙනවා සුතානුග්‍රහිතේට. එහෙම නැත්නම් මල් පැලයකට වතුරක් කරන කෙනෙක් අනවශ්‍ය විදිහට වතුරක් කරලා මුල්කුණු කරගත්තොත් මුල්කුණු වීමේ රෝගයට ලක් වෙන්න හේතුව උපස්ථානේ වැරදි නිසා. ඒ නිසා අනවශ්‍ය බණ ඇහිීම ගැන සැලකිලිමත් වෙන්න ඕන නිසා අපි මෙතනදී නීතියක් පනවලා තිනවා මොනම හේතුවක් නිසාවත් කාටවත් කතා කරන්නත් එපා අනුන්ගේ කතා අහන්නත් එපා. නමුත් බණ ඇහිම කෙරෙන්න ඕනේ. ඉතින් අපි වෙනමම ඒකට සැකලා කලා ඇසිලා සාදු කියලා වාඩි වෙලා එකතෙන් වෙලා ඉතින් බණ අහනවා. ඒකත් අපි කරන අනුග්‍රහයක්. ඒක නැතුව මේ භාවනාවට බාධාවක් නෙවෙයි. දැන් භාවනාවට අනුයාත වෙන වැඩක්. ඉතින් ඒකට අපි පැය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම සර්වඥාන්සේ සඳහන් කරනවා සාකච්ඡානුගායිතේ කරන්නයි කියලා. ඒක අපේ සම්ප්‍රදායේ තියෙන අපට අහසුද්ධ කරනවා කියලා. භාවනා කරලා තමන්ගේ ගුණාගුණ ඒ කර්මස්ථානාචාර්යවලට ගුරුවරයාට වැඩිමාල් සප්‍රක්‍මචාරී වහන්සේලාට එලිකිරීමෙන් තමයි යන පාර හරි වැරදි බව එහෙම නැත්නම් සැක දුරු වෙන බව ලැබෙන්නේ නිසා මේ බුද්ධ ශාසනයේ විතරයි සාකච්ඡා කියන එක තියෙන්නේ අනිත්‍ය වගේ තියෙන සුද්ධ ලියවිල්ලට යටත් වෙන එක විතරයි මේ සුද්ධ ලිවිල්ල කටපාඩම් කරන ඉස්පිල්ල පාපිල්ලක් නැතුව. නමුත් මේකෙදී ਸਰවඥාන්සේ පැහැදිලිවම සඳහන් කරනවා ਸਰවඥන් වහන්සේ පිළිබඳ ගුණක් කිව්වත් අගුණක් කිව්වත් ඒක තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක්කා ඒකට නිකන් කේන්ති අරගෙන වැඩකුත් නැහැ ස්තුති කොල්ල වැඩකුත් නැහැ. ඒක අර්ථයෙන් සලකා බලලා ගන්න නම් සාකච්ඡා මුඛයෙන් ඕනේ අපි ආකාර පරිවිතක්යෙන් ඕනේ අපි ණය විපස්සනාවෙන් ඕනේ අපි චින්තාමේ ඥාණයෙන් ඕනේ අපි ඒක හිතට වද ගන්න. එනොත් මේ gediya පිටින්ම දාගන්න නැහැ රෙකෝඩින් මැෂින් එකක් වගේ. ඒකට අවශ්‍ය සාකච්ඡාව මේ විපස්සනා භාවනාවේදී අත්‍යවශ්‍යයි. ඇත්තටම ඒක තීර්ණාත්මකයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට සීලෙන් සුතියෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කරාට පස්සේ අපි සමත වශයෙන් භාවනා කිරීම සහ විපස්සනා වශයෙන් භාවනා කිරීම කරන්නේ. සමත වශයෙන් භාවනා කරන්නේ සමාධිය වඩණ්ඩයි විපස්සනා වශයෙන් භාවනා කරන ප්‍රඥාව වඩණ්ඩයි ඉතින් මේ දෙකට අපි ආදරෙයි නමුත් අර මූලික කරුණු ටික එහෙම නැත්නම් කියනවා නම් මූල සප්පාය කරුණු සලසලා දෙන්නේ නැතුව අරව ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ ඒ ටික අපිට ලැබෙන්න නම් අවශ්‍ය පොහොර අවශ්‍ය ආහාර ලබා දෙන්න ඕන. ඒක නිසා කල්පනා කරගන්න අපි මේ සාමූහික වශයෙන් කරන මේ වැඩේ පෞද්ගලික අර්ථයකුත් තියෙනවා. ඒ පෞද්ගලික කරන වැඩේ සාමූහික අර්ථකුත් තියෙනවා. ඒක නිසා අපි එක්කෙනෙකුට මේක කරන්න බෑ. ඔක්කොමලා මේකට සාමයෙන් අනුග්‍රහ කරේ නැත්තම්. සීලය හැම කෙනාගේම සීලිය අනිත් එක්කනට බලපාන. එක්කෙනෙක් සිල්පද කටලා අනිත් එක්කනට බේරෙන්න බෑ. හැම කෙනාම එකිනෙකා වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් මූලික සිල්පදට ගරු කරන්න. හැම කෙනාම මේ එකම බණපදයකට එකම උපදේශ ටිකකට එකම යොමුවකට හිත දෙනවා මිසක් ආවගෙදින් කෙනාව කමටහන් වඩන්නයි ඊට කලින් ගුරුවරයා කරපු දේවල් කරන්නයි මෙතන අපි ඉඩ දෙන්නෙත් නෑ ඒකෙන් ඒ ගුරුවරු වැරදි කියන්නේ නැහැ. ඔව් මේ භාවනාවේදී අපි මේ කරන්න හදන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා එක එකනා ඒව කෙරුවොත් අපි ඒක හිතනවා මූලික කමටහන් මෙහෙ දෙන එකට ගරු කිරීමක් නෙවෙයි. ඒ වාගේම අවධාර්ණය කියනවා එක එකනා කාමරවල ධර්ම සාකච්ඡා කරන්න යන්න එපා. අඩුම ගන්න ධර්ම සාකච්ඡාවත් කරන්න එපා. ඒකට අපි මෙතන නිතිපතායේ වැඩ කරනවා. Taman තියෙන්නේ Tamanගේ වචනේ ආරක්ෂා කරලා ආර්ය තූෂ්ණී භාවය ආරක්ෂා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා මෙතන ලියලා අපි සාකච්ඡාට යොමු කරනවා. එතකොට බලන ඉන්න කෙනෙකුට පේනවා හරි ලස්සනට ගොනුවක් එකලසක් විවස්ථාවක් ඇතුව වැඩ යනවා. ඒක මේ අමුතු කම්පන වේගයක් ඇති කරනවා. අසුවිරු කෙනාට තේරෙනවා මේ ඔක්කොමලා මේ ලොකු කැපකිරීමක් කරලා මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ ගෙදර වහලේ තෙමෙන හින්දා හොඳ වහලයක් තියෙන තැන පුතියන්ට ඕනකමට නෙවෙයි. මේ ආවේ දැප ඉල්ලන්නත් නෙවෙයි. කුමරු කුමරේ දැප ඉල්ලන්නත් නෙවෙයි. ඒ නිසා මෙහි තියෙන දේ කාගෙන ඉවසාගෙන මේ ඉන්නේ අපි gederin ගෙන ආපු ඒ අංග සම්පූර්ණ නොවිච්ච චේතෝපල සමාපත්තිය චේතෝඵලේ ඕ චේතෝඵල සමාපත්තිය සාක්ෂාත් කරගන්න මිසක් මේ එකිනෙක නාල්ලාගෙන අඳුනාගෙන අල්ලාව සල්ලාප කරන්නත් නෙමෙයි. එහෙම කෙරුවොත් ඒක අපිට කරන නිග්‍රහයක්. ඒ නිසා අපි ආගන්තුකයන් වශයෙන් යමු. ආගන්තුකයන් වශයෙන් යමු. අම්බලම කහම් වෙච්ච ඉංගනු ටිකක් වගේ අපේ කටයුත්ත වෙන්න ඕනේ. එතකොට ඒක ලොකු ආදර්ශයක් වෙනවා අපිට ඉදිරියට එතකොට මේට වැඩිය වැඩමුළු ගොඩක් කරන්න ධෛර්යයක් හම්බ වෙනවා මේට වැඩිය වෙරිසක් දාගෙන මේ කරන්න අපිට ධෛර්යයක් හම්බ වෙනවා මේ ආපු පිරිස මේ අර වගේ ලාමක වැඩවලට ගියොත් ඒක අනුග්‍රහිතයක් නෙවෙයි වැරදි ආදර්ශයක් වෙනවා. ඒක නිසා අපි පටන් ගන්න දවසේ මතක් කරගන්නවා අපි මේ සුතානුග්‍රහිත සාකච්ඡානුග්‍රහිත කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිසා. ඒකම අපි උපකරණයකට ආයුධයකටත් පාවිච්චි කරනවා. මේන් පිට ගියොත් අපිට මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම හිත හදාගන්න අපි එහෙම නරක ළමයි නෙවෙයි. අපි එහෙම නරක වැඩ කරන්න ආවේ නෑ. නමුත් මෙතන තියෙන මේ ආධ්‍යාත්මික පරිසරය දිහා දකිනකොට උඟකට හැඟුම් පහළ වෙනවා. උඟකට පිපිමක් ඇති වෙනවා. විකසිත බවක් ඇති වෙනවා. නමුත් ඒ කවදාකවත් අල්ලාප සල්ලාපේ වෙනස හඳුනා ගැනීම පිණිස යොදන්න එපා. Tamange මේ ඉන්දිය ධර්ම ටික වඩා ගන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ මං අඳුන්වා දුන්නේ මේ කියන්න හදන බණ පිළිබඳව සාධාරණීකරණයක් කරන්නයි. ඉතින් අපි මේ විදිහට හැම දවසෙම මේ පැය ධර්ම දේශනාව සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ අපට සිද්ධ වෙනවා මම අර කියපු විදිහට මේ අහන කියන බණ කරගෙන යන වැඩේට අනුයාත වෙන වැඩක් අනුග්‍රහ වෙන වැඩක් මිස නිකම් මේ හිත සන්තෝෂ වෙන්න එහෙම නැත්නම් මේ තීන්දුව අහනවා වගේ වැඩක්වත් වෙන එකක් නෙවෙයි. ඒ වගේම කියනවා නම් හරියට මේ ලාමක කුසල් හුවා දක්වන බර නෙවෙයි. කුල්ලුවන්තරන් ලාමක කුසල් පැත්තක දාලා අධි කුසලයට තව තවත් ඉහළ තැනකට තව තවත් අධි ශීල අධි චිත්ත අධි ප්‍රඥාවට යන බණක් වුණොත් දේශනාව සාර්ථක වෙනවා. හැබැයි ඉතින් හුඟ දෙනෙක් කියනවා තේරෙන්නේ නැහැ කියලා. ඔක්කොටම ඕනේ මේ තේරෙන සුරංගනා කතා. ඒක සාමාන්‍යයෙන් භාවනා වැඩමස්තල් වෙන්නේ නැහැ. උනොත් එහෙම දැන් කොට භාවනා මධ්‍යස්ථාන කියන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මෙතෙක් අපි මේ වැඩමුළුවට තෝරාගත්ත සූත්‍ර ගත්තත් කොහොම කරත් ඒව හුඟක් වෙලාවට ඒති පරිවර්තයට ගැළපෙන තුන්කල් දක්ලා සරෝජන්සේ දේශනා කරපු සමහරක් සූත්‍ර විතරයි අපි මේ වෙලාවේදී ඉදිරිපත් කරගන්නේ ඒකත් එක සූත්‍රයක් අරගෙන ඉන්න දවස් ටිකේම දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ. ඉතින් ඒ සඳහා සමහර වැඩමුළු සංවිධානය කරන අය තමන් සාකච්ඡා කරන්න කැමැති සූත්‍ර සමහරට මතක් කරනවා වැඩමුළුවට කලින් අපි මේ දවස්සේ මේ වැඩමුළුවට මේක තේමා කරගමු කියලා. ඉතින් මට මේ වැඩමුළුවට එහෙම තේමාවක් ඉදිරිපත් වෙලා තිබුණේ නැති නිසා මට උදේ තිබුණු ධර්ම සාකච්ඡා එක අහන්නත් මතක නැති වුණා. ඒ නිසා මට සිද්ධ වුණා පිරිස වෙනුවෙන් ධර්ම මාතෘකාවක් ඉදිරියෙන් තියාගන්න. එහෙම නැත්නම් කියනවා නම් සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයෙන් සූත්‍රයක් තෝරගන්න. මම තෝරාගත්තේ සංයුත්ත නිකායේ මහා වග්ගයට අයිති වෙන බොජ්ජංග සංයුත්තේ උපවාන සූත්‍රය. ඒ උපවාන සූත්‍රයේ එක විදිහකට සරුව මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ උපවාන කියන තමන් වහන්සේගේ තව තවත් යාළු ස්වාමීන් වහන්සේ නමකට සබ්‍රහ්මචාරින් වහන්සේ නමකට මේ බොජ්ජංග ධර්ම පිළිබඳව පැතිකඩක් මතු කරලා දෙනවා. ඒ නිසා පිටිස මතක තියාගන්න අපි මේ වැඩමුළුවේදී ඉස්සරහින් තියාගන්න හදන්නේ උපවාන සූත්‍රය ඒකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොජ්ජංග ධර්ම ගැන. ඉතින් ඒක පිළිබඳව නැත්නම් බොජ්ජංග ධර්ම පිළිබඳව මතක් කළොත් ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ප්‍රාථමික පන්තියේ ඒව නෙවෙයි. ඒක ඉහළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණක් දෙවෙනි වෙන අන් ධර්ම කොටාශය. ඉතින් ඒක නිසා ඒක ආධුනිකයා කියාවි අපි එච්චර ගැඹුරක් දන්නේ නැහැ. අපි එච්චර භාවනා අත්දැකීම් නැහැ. ඒ නිසා මේක ටිකක් මේ තේරුම් ගන්න අමාරුයි කියලා කංකෙන්දිරි එන්න ඉඩ තියෙනවා. චෝදනා එන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ සූත්‍රය පටන් ගන්න ඉස්සරලා අන්න එවැනි ආධුනික අයගේ දැන ගැනීමටත් ක්‍රමික ආරම්භයක් ලබා ගන්නත් මම කෙටින්ම සූත්‍ර මාතෘකා කරාට එතෙන්ටම බැහැ ගන්න යන්නේ ඊට ඉස්සෙල්ලා ඒ පිටිය සකස් කිරීමක් පූර්ව කෘත්‍යයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ භාවනා මේ ධර්මදේශනාවලිය පළවෙනි ධර්මදේශනාවේ පෙළ සකස් කර ගැනීමක් නැත්නම් පොටපාද ගැනීමක් වශයෙන් කියනවනම් මේ සත්ත්ව බොජ්ජංග ගැන කතා කරනකොට පොතපත දන්න සාමාන්‍ය ඇත්තෝ දන්නවා බොජ්ජංග හතේ ඉස්සල්ලාම ਸਰවචනාංශේ ඉදිරිපත් කරන්නේ සති සම්බොජ්ජංගය. ඒක මම ප්‍රයෝග ඥානයක් විදිහට ප්‍රයපාවිච්චි කරනවා. මේ සති සම්බොජ්ජංගයේ තියෙන සතිය තමයි අපි මේ වැඩමුළුවේ තේමා වශයෙන් සතිපට්ඨානෙ වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේ සතිය බොජ්ජංග සතියක් වඩටපත් වෙනකොට අවස්ථා රාශියකින් දිනු වෙලා හත් ආකාරයකින් දිනු වෙලා ඒ නිසා මේ සාමාන්‍ය සතිය බොජ්ජංග සතියක් වඩපත් වෙනකොට මොන මොන පැති වලින් එයා තනි තනලා වඩ아가න තියනවද කියන එක ආධුනිකයා කෙරෙහි සැලකිල්ලෙන් අපි ඉදිරිපත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සති සම්බොජ්ජංගය නැත්තම් බොජ්ජං සතිය බොජ්ජංග මට්ටමින් වඩනකොට ලැබෙන අත්දැකීම් ලැබිය තිබිය යුතු මූලධර්ම දැනුම තෙක් සතිපට්ඨාන සතියේ ඉඳලා කොහොමද වැඩෙන්නේ කියන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මේක වර්ණ ගන්න පුළුවන්. මේ සති කියන චෛතසිකය පමණ සත්‍තිස් බෝධිපාක්ෂිකවල ඒ කියන්නේ සතිය අඳුනාගත් තැන පටන් සෝවාන් මාර්ගයේ ලබන තෙක් ගත්තොත් නැත්නම් පළවෙනි මාර්ග ඥානයේ චිත්ත වීතිය ගත්තොත් මාර්ග ඥාන චිත්ත වීතිය කියන එක වැරදි භාවනා ජීවිතය ගත්තොත් අට පොලක සතිය හැවහැරීමක් සිද්ධ කරනවා පරිණාමයකටපත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. වැඩි වියපත් වීම අටක් මේකේ පේන්න තියෙනවා. ඒ අටේ හත්වෙනි මට්ටම තමයි බොජ්ජංග සතිය කියන්නේ. ඉතින් ඒක බහුසුත භාවයේ සඳහා අසුවිරු ඥාන සඳහා මතක් කරනවනම් අපි දන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් අරගන්නේ සතර සතිපට්ඨානෙ. එතකොට සතිය හතර පොලක කියවේ. ඉස්ලාම මෙතන අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාවට අනුකම් දෙන්න යන්නේ. නමුත් ඒ සාරිපුත්තු ස්වාමීන් කරන්නේ ප්‍රධාන ධර්මේශර වූ ਸਰවචන්නාංශයෙන් ඉතින් ਸਰවචන්නාංශ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කරනකොට ඉස්සෙල්ලාම කායේ කායානුපස්සී විහෙරති කියලා මේ සතිය කයට යොදවලා මේ තමන්ගේ මේ ඕලාරික අත්පතිලාභෙට යොදවලා ඒකෙන් තමයි සතිය මුල් අද්දවා ගන්නෙ. පටන් ගන්න හඳුන්වා දෙන්න. ඒ නිසා සතර සතිපට්ඨානයේ පළවෙනියම තියෙන ඉද බික්ක වේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකම් පරි ආපුචිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝස් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන අපේ ජීවිතේ මෙතෙක් තියාගත්ත নানা ආකාර අරමුණු වෙනුවට සතිය පෙරමුණු කරගෙන මම ඊට පස්සේ වැඩ කරනවා කියන අදහස යෝගාවචරගේ හිතට වදනවා. කනකොට සතියෙන් කනවා, බොනකොට සතියෙන් බොනවා, ඉදිරියට යනකොට සතියෙන් යනවා, පස්සට එනකොට සතියෙන් එනවා. අත නමනකොට, අත දිගායනකොට, ඉදිරිය බලනකොට, පැත්ත බලනකොට, නිශ්ශබ්දව ඉන්නකොට, කතා කරනකොට, සිවුර වළඳනකොට, පාත්‍රය දරනකොට හැම තැනකදීම මම දැන් බහුලීගත කරන්නේ දියුණු පවුණු කරන්නේ මේ හැම ඉරියාපතයක් සහ ඉරියාපත සංධියකදීම සතියෙන් කොපමණ කළ හැකිද කියලා. ආන්නේ සඳහා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මේ ඉදිනදා වැඩවලත් එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානේ ඉන්නේ නැතුව වෙන තැනක කියලා හිතමු. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානටත් ඇවිල්ලා පරියන්කෙන් සක්වනේ පිට කියලා හිතමු. අන්නේ වෙලාදී කරන වැඩවලදී අපි ව්‍යාපාරයක් කරලා ලාභයක් අපේක්ෂා කරනවා වගේ ගොවිතැනක් කරලා භෝගයක් අපේක්ෂා කරනවා වගේ යෝග ජීවිතයේ ධාරාතිරම මනින්නේ කොච්චර ප්‍රදේශයක් සතියෙන් කරගන්න පුළුවන්ද කියන එකයි. ඒ නිසා පරිමුඛං සතින් උපට්ඨ වේත්වා. සතිය පෙරමුණේ තබාගෙන. ඉතින් මේක තමයි සංසාරේ අපිට අතපහුව වෙච්ච දේ. ඒ අතපහුව වීමට කියනවා ප්‍රමාදේ කියලා. සතිය විශේෂයි ප්‍රමාදය අතහැරපුවාම ඒකට කියනවා අප්‍රමාදයි. අපි කරන හැම වැඩකදීම අප්‍රමාදීව උනන්දුවෙන් සතිය ඉස්සරහින් තියාගන්න බලනවා. එතකොට මේ විදිහට සතියට තනක් නොදී සතිය නොසලකා සත්ගත කරපු සංසාර ජීවිතයක් કોઈ දවසක හෝ මේ බුදුහාමුදුරෝ කියන්නේ දුරදික් දකලයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මතක් කරන්නේ අපි ගැන අනුකම්පාව වෙනුයි කියලා හිතලා තමන්ගේ ආකල්ප සම්පත්‍ය රුචි අරුචිකං පෞරුෂත්වය ගති සියල්ලම සතිය පෙරමුණ කරන්න පුළුවන් කරන්න ඕනේ ඒකයි මගේ පරම සාසනය ඒකයි මම සියලුම මගේ තියෙන අර්ථ සිද්ධිය අර්ථ කුසලය මේක මම කරන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට හිතවත් ගන්න පුළුවන් නම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි එච්චර විඥාන මොන්නම දෙයක්වත් අපි අපේක්ෂා කරන්නේ ඔය කට්ටිය ගෙදරවල ඉඳලා එනකොට নানা ප්‍රකාර පොදි බැඳගත් ආසාවල් බලාපොරොත්තු තියෙන නැති එකකටවත් අපි වග වෙන්නේ හැබැයි මේකට වග වෙනවා මේ කිනාගේ ආකල්ප සම්පත්තිය රුචි අරුචිකං ප්‍රමුඛතාවය මීට පස්සේ කරනා කියන වැඩකදී සතිය පෙරමුණු කරගන්නට හිත හදාගත්තා නම් ඔයගොල්ලොනුත් දිනුත් අපිත් දිනු ශාසනයක් දෙනුන් තමනොත් ගොඩ. ඉතින් ඒකට තමයි අපි මේ සති මාත්‍රාව කියලා මේකට කියන්නේ. යම් තමයි කියන්නේ ලාන්තමට සතිය තොල කටගාන රංකිරි කට ගාලා දෙනවා. මේ සති මාත්‍රාව ඇති කරලා දෙන්න පුළුවන් නම් ඒ මිනිස්සයා ඒ මිනිස්සයා ගැන අනුකම්පා කරන කෙනෙක්. සති මාත්‍රාව නැති මිනිස්සයා අමනයේ අමනෝසේ තිරසනේ. මගෝ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා මුර්ගෙක්. සියලු දේ සම්පාදනය කරනවා Taman කෙරේ කිසිම සතියක් නැහැ. Taman කෙරේ කිසිම අනුකම්පාවක් නැහැ. හිතසුව සලකා ගන්නෑ. ඉතින් මේ මනසට සංතාරයෙන් දින සියලු දුක් එනවා. මේ සතිය පිළිබඳ අසුවිරු ඥාන ඇති කෙනා ආකල්ප සම්පත්‍ය පිටවගත් එක්කනත් මේ සතිය පිහිටවන්නේ සැප තියෙන තැන්වල විතරක් නෙවෙයි. දුක තියෙන තැන සතිය පිහිටනවා. සතිය පිහිටවන්නේ මල් පුදනකොට විතරක් නෙවෙයි. මල පහ කරනකොට සතිය පිටනවා. සතිය පිටවන්නේ ගඳ කිලිය නෙමෙයි වැසි කිලියත් සතිය පිටනවා. එදාට යාට තේරෙන පටන් අර ගන්නවා. පටන් ගන්නකොට අපි සීලයක පිළිලා සිල් තුම්මැති කරගෙන සුදුරිතිය ඇඳලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සියලු ආවතිව කටයුතු කළ සතිය පිටව ගන්න උත්සාහ කරාට මේ සතිය පිළිබඳ හොඳට නිර්වචනය දැනෙන්න දැනෙන්න වැටහෙන්න වැටහෙන්න මේ සතිය අසවල් දෙයට කියලා සීමා කරන්නේ නැතුව සති පරිමුඛං සතියං උපට්ඨපෙත්තා සතිය පෙරමුණේ හිතබාගෙන කරන දෙයක් කරන්න. ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ බණ විතරක් අහලා ධර්ම සාකච්ඡා විතර කරලා හරියන්නේ නැහැ. අනිකුත් සතිය පිහිටවන යෝගාවචරයෝ සබ්‍රහ්මචාරින් වහන්සලාත් එක්ක ඉඳලා සත්පුරුෂයොත් එක්ක ඉඳලා මේ අත්තු කොහොමදයි මේ හැම කරන වැඩේකදීම සතිය මුල් කරගන්න හිත හදාගත්තේ ආකල්ප සම්පත්‍ය හදාගත්තේ කොච්චරක් සාර්ථකද මෙච්චර අසාර්ථකන්තියදී මේ මිනිස්සු කොහොමද මේ සත්‍යමත් ජීවිතයක් ගත කරන්නේ Brahmacharyaක් ගත කරන්නේ කියලා ඒ වපසරිය ලැබෙන කාලෙට අපි කියන්නේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියලා. ඒ වපසරිය නැත්තම් අපි කොච්චර තටමැව්වත් සත පහක දිනුවක් ලැබෙන්නේ අපි කොච්චර සත්‍ය පිළිබඳ ඉගෙනගෙන උත්සාහ කරත් අපි ඉන වපසරිය වටපිට එහෙම නැත්තම් පතිරූප දේශේ අනික්කය සත්‍ය පිළිහිටවලා ඒකේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඒකෙන් මානසික අධානය අඩු කරගෙන ඒක කාට හරි සන්තෝෂයෙන් කියන්න පුළුවන් තැනක නෙවෙයි නම් ඌඩල්ල කොටේ උඩ තිබ්බා වගේ මේ සත්‍යය කවදාකවත් වර්ධනයක් වෙන්නේ නැහැ. හොඳ බීජයක් ගලක් උඩ වැපුරුවා වගේ කවදාකවත් කණු කැපෙන්නේ නැහැ. කවදාකවත් මුලක් අදින්නේ නැහැ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න මගේ සත්‍ය පිහිටිය මන ළඟ ඉන්න කට්ටියගේ සත්‍ය පිහිටීමට එකට එක සම වෙන්න ඒ නිසා මම වග වෙන්න ඕනේ අනික් අයට නිසින්ින්දී තමන්ගේ සතිය වඩා ගන්න ඕනේ. මං ඉන්න පිරිසේ එකෙක් හරි කමන්නේ එකියක් හරි කමන්නේ මට වැඩිය සතිය තියෙන කෙනෙක් ඉන්නවනම් එයාට බුදුන්ට වගේ සලකගෙන කල්යාණ මිත්‍රෙකුට වගේ සලකගෙන සත්පුරුෂයෙකුට වගේ සලකගෙන මේ මනුස්සයා කොහොම හරි ජාම බේරගෙන මට වැඩි ඩිංගිත්තක් ආදර්ශය පෙන්නනවා කියලා මිසක්කා මේ සරුවච්චන් වහන්සේ gedette වෙනකම් බලන් ඉන්න එපා. ඒ වැඩේ කවදාකවත් වෙන්නේ නැහැ. අපිට හොයා ගන්න පුළුවන් වෙනව නම් පුළුවන් වෙන්නේ සතිය උපට උපදව ගන්න උත්සාහ කරලා කරලා ඒක පිළිබඳව ප්‍රයත්න කරලා ඒකේ තියෙන ගැඹීරත්වයේ තේරුම් ගන්න ඒ වටිනාකම තේරුම් ගන්න අනේ මම මේ මොන තරම් කරදර වෙලා සතිය පිටවන්න හදනවද මට ඇසුවිරු මානේ මට වැඩි ඩිංගිත්තක් සතිය තියෙන කෙනෙක් ඉන්නවා දැක්කොත් ඒක කියන්නේ කැලේ අතරන් ඉච්ච මිනිස්සෙකුට ඉස්සලා ගිය මිනිස්සෙකුගේ අඩිපාරක් දැක්කා වගේ එයාස දන්නවා මේක ඉස්සලා කවුරු හරි ගිහිල්ලා තියෙන නිසා මේ අඩිපාර දිගේ දැන් ගියොත් ඒක තිරසං අඩියක් නෙවෙයි මනුස්ස අඩියක් මට ශිෂ්ටාචාරයකට යන්න පුළුවන්. ඒ නිසා අපි යන පාරේ ඉස්සරහින් අඩිපාරක් පේන්න තියෙනවා නම් පාසලකුණක් පේන්න තියෙනවා නම් අපි පූර්වාචාරින් වංශලා කියලා කියනවා. සත්පුරුෂෝ කියලා කියනවා. ශද්ධාරසින් සද්ධර්මයේ අනුගමන කරෙක් කෙනෙක් කියලා කියනවා. අපිට ඒ නිසා අපේක්ෂා කරන්න බෑ මේ ආඩ්‍ය වෙච්ච අංග සම්පූර්ණ වෙච්ච සරුවච්චන් වහන්සේගේ අරිසලකුණ අපිට දකින්න හම්බෙන්නේ නැති වෙයි. අපි ඒකට වඳිනවා සිදීපාද කියලා. ඒක වෙනම කතාවක්. නමුත් අපිට උත්සාහ කරන්න වෙන්නේ ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙන්නේ මේ සති මාත්‍රාව මට වැඩිය තේරුම් ගත්ත කෙනෙක් ක්‍රියාවත් කරන කෙනෙක් ඉන්නවනම් එයාව ආදර්ශය කරන්න ලැබුණත් ඒකත් මා විශාල පිනක්. එයා තමයි එතකොට බුද්ධෝත්පාද කාලයේ මේ මේ ප්‍රතිරූප දේශේ නියෝජනය කරන කෙනා. ඒ වගේම ටික කාලයක් යනකොට තමයි තේරෙයි මේ හතිය වැඩිගෙන වැඩිගෙන යනකොට ඒ තමන් මේ නිස්සද්දව ඒකට ආදර්ශයෙන් කටයුතු කරනකොට ඒක ආදාර උපකාර කරන තව පිරිසක් ඒ පාරේ ගමන් කරනවා. ඒගොල්ලෝ ඒක පෙරමග සලකුණකට ගන්නවා. මේක තමයි ශාසනය කියන්නේ. අපි නැතුව හිතුවොත් මේ ඉන්ජෙක්ෂන් එකක් ගහ නැත්නම් බෙත්තක් බීලා නැත්නම් ඔපරේෂන් එකක් කරලා නැත්නම් කාගේරි ආශිර්වාදයක් කරා සතිය ගන්න කියලා ඒ ඉතින් වෙන වැඩක් නෙවෙයි. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. වෙන්න නම් සත්‍ය ගැන හදාරන්න සත්‍ය පෙරමුණේ තබා ගැනීම තමයි කැවුත්ත උත්තර දෙනවද කියලා බලන්න සමන්ගේ හෘදේ සාක්ෂිය උත්තර දෙනවද බලන්න. ඒකට චින්තාමය වශයෙන් පිළිගන්න ලෑස්තිද? ණය විපස්සනාට ඒක අහුවෙනවද? ආකාර පරිවිතක්කට අහුවෙනවද? මේ සතිය පිටව ගන්න එක ප්‍රෝජනයි කියලා නැත්නම් ඉති වැඩක් නැහැ. ඊට පස්සේ ඒ අපි ඒ පිටව ගැනීමට කියන කුසල ඡන්දය කියලා. කුසල ඡන්දේ පිටවගෙන ප්‍රයත්න කරනවා. ප්‍රයත්න කරනකොට යාන්තමට නිකන් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න හදන මිනිස්සේ ඒ දෙවෙනි භාෂාවේ වචන එක දෙක අකුර ලියලා උච්චාරණය කරලා නිවැරදිව ඉගෙන ගන්නවා වගේ මේ සතිය පිළිබඳව අකුර දෙක වචන දෙක ඉතියෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒ ඒ තතිය පෙරමුණේ තබාගත්ත ගමන් ඒක ඉති පැකිලීමක් නැතුව ගියතකි යලි උපන්නේ පාඩපත් වෙනවා. born again Buddhist. එදායින් පස්සේ තමයි යා නවකෙක් වෙලා මේ දේ මං කුමාරි කරගන්න ඕනේ. මගේ යම් දැනුමක් යම් ප්‍රයෝග ඥානයක් යම් කායික ශක්තියක් යම් මානසික ශක්තියක් යම් මතක තබා ගැනීමේ ශක්තියක් තියෙනවා නම් ඒ සියල්ලම මම මේ සතිය කියන වචනය රංකිරිකට ගා ගන්න, දියුණු කරගන්න උත්සාහ කරනකොට තමන්ට ලැබෙන ප්‍රතිලාභය තමයි එවැනි සත්පුරුෂයන් ඉන්න තැනට ලඟට තල්ලු කරලා දාන්න. එවැනි සත්පුරුෂයන් දකින්න හම්බ වෙනවා. එහෙම නැතුනොත් අපි මැරෙනකමොත් කියාවි මේ දැන් නම් සතිය වඩන්න බෑ දැන් භාවනා කරන්න බෑ මොකද කිසිම කෙනෙක් භාවනා කරන්නේත් නෑ සත්පුරුෂයොත් නෑ ඒක නිසා ඒක වැඩක් නෑ අපි මෛත්‍රී බුද්ධ ශාසනයේට මේ පින් කරගමු කියන ලාමක අව මේ ලාමක කුසල් වලට පෙළඹෙනවා පොඩ්ඩක් කල්පනා කරන්න අපි මෙතෙක් කල සංසාරේ ආපු පාර. පොඩ්ඩක් කල්පනා කරන්න අවුරුදු දෙක තුනක් පිටිපස්සේ අපිට මොකද වුනේ කියලා. අන්න එතන ඉඳලා මේ සතිය අවබෝධ කරන්න තේරුම් ගන්න ගියාට පස්සේ අපි ඒකට කියන්නේ සති මාත්‍රාව. එහෙම නැත්නම් සතිපට්ඨාන සතිය. ඒ සතිපට්ඨාන සතියේ මේ කනකොට එනකොට යනකොට අත දිගානකොට අත නමනකොට ආදී සතිය පැවැත්වීම කියලා කියන්නේ වචනෙට ඉස්සෙල්ලා එහෙම කතා කරාට සතිය පිළිබඳව නියම ගවේෂණයක් කරන්න ඕන එක්කනට සරුවචන් වහන්සේ ඊට එහා ගිය උපදේශ ටිකක් දෙනවා මේකේ තියෙන වටිනාකම සලකලා අනඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව කියනකොටමත් අපිට වපසරියගෙන සරුවචනanse කියලා ඉවරයි. අපි දන්නවා මුලිය උපරිහෙණයක් කරන්න ඕනේ නම් අද සාමාන්‍ය ලංකාවේ ශල්‍යගාර අපිට ඒකට ශක්තිමත් නැහැ. අපි ඒකට එක්ක සිංගප්පූරුවට යනවා, එක්ක ඉංගලන්තයට යනවා. මොකද ඒ තමයි මේ මොලේ ඔපරේෂන් එකක් කරන්න ඕන කරන ශල්‍යගාර පහසුකම් සහ විස ජීවාණුහරණය උපක්‍රම තියෙන්නේ. ඒ වගේ මේ සතිය පිහිටවීම කියන මේ යහ ක්‍රියාව කරන්න අවශ්‍ය කරන ශල්‍යගාරය ගමක හෝ නගරක නැහැ. ඒක තියෙන්නේ කැලේ. ඒක තමයි ඒකට අවශ්‍ය කරන ශල්‍යාගාරය. එහෙම නැත්නම් ගහක් මුල. එහෙම නැත්නම් ශූන්‍යාගාරය. ඉතින් මේක ශිෂ්ටාචාරයේ පස්සට යනවා. විශේෂයෙන්ම කොළඹින් අයට කිව්වොත් එහෙම මේ බණ භාවනා කරන කැලේට යන්න කියලා ඒකට අහනවා කොළ කැලේ කොළඹට ගේන්න බැරිද කියලා. දැන් ගියක් හදනකොටත් මේ ඉන්ඩෝ අවුට් අනුඩෝ ඉන් කියලා ගේ මැද ගස් ටිකක් දාගෙන අර ගේ මැද කැලයක් වවන්න පුළුවන් නම් අන්තිම පෝසත්. ඇසුම් බලනකොට මේ කැලයක් මැද ජීවත් වෙන අපි කොච්චර පොහසත්ද කියලා හිතන්නේ. ඊ ඇතුළේ කැලයක් වවා ගන්න පුළුවන් නම් ගහක් තියා ගන්න පුළුවන් නම් අත්තක් තියා ගන්න පුළුවන් නම් ඒකට සැලසෙන ගෙවල් හදන යුගයක් අද තියෙන්නේ. එහෙව් එකේ කැලයක් මැද ඉන්නවනම් ඒ මනුස්සයා හක්විති. නමුත් අපේ කර්මෙට අපි කොළඹ අනුන් ආස්වාද ප්‍රසවාස කරපු ජනවාතේ බොණ්ඩ වෙනවා. වාහන වලින් යන දුම අදින්න වෙනවා. කෙලසිච්ච වතුරක් බොන්න වෙනවා. ඇසුරු කරන්න වෙන්නේ කෙලසිච්ච මිනිස්සු. මේක කර්මයක්. ගලවන්න බැරි කර්මයක්. මොකද හේතුව අපි මේකට කැමති. ඒ කියන්නේ කර්ම ගෙවිලා නැහැ තාම. කර්ම ගෙවිච්ච දවසේ තේරෙයි ශිෂ්ටාචාරයෙන් පිටිපස්සට එන එක තමයි බුදුහාමුදුර හම්බෙලා තියෙන ක්‍රමය. ඒ නිසා රිවර්ස් ගියර් එකට දාලා හයියෙන් පා ගන්නවා. දැන් අපි ඉන්නේ ෆෝවර්ඩ් එකේ টොප් එකේ දාගෙන බහගන්න. ඉතින් කඩාගෙන යනවා ශිෂ්ටාචාර දිහාට, යටිසල පහසුකම් දිහාට, sannivedana දිහාට, පලාතක නැහැ. උලඟක්වත් නැහැ. සතියක් නෙවෙයි, සති දෙකක් හිටියත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රිවර්ස් එකට දාලා කැලියට ආපු දවසේ තේරෙන පටන් අර ගන්නවා. බුදුරජාණන් වහන්සේ කොච්චරක් මේ රජසපක් අතහැරලා ඉඟන්නේක් බවටපත් උනේ මොකටද? මේ කැලේ කියන එක අපිට හම්බ වෙච්ච ඒ ස්වභාවික දායාදයක්. ඒකට පසපැත්ත හරෝපේක තමයි මිනිස්යාට වෙච්ච ශාපේ. ජනජේ සඳහන් කරන මේ කැලේ කියන සංඝයා වහන්සේ නම මට හොඳ සිවුරු ලැබෙයි කියලා මට හොඳ දාන ලැබෙයි කියලා මට හොඳ සේනාසනයක් ලැබෙයි කියලා බෙහෙත් පිළිකරක් ලැබෙයි කියලා රාජධානියකට යනකොට එහෙම නැත්නම් නගරයකට යනකොට ඒ මනුස්සයා මේ පස්සාරවල තියෙන පිරිසුදු වාතයට කියලා දන්නේ නැත්නම් එයා දැන් පස්සාරවල තියෙන පිරිසුදු ජලයට කියලා දන්නේ නැත්නම් අමනයි කියලා. මේ චීවර පින්ඩපාත සීනාසන කියනව වෙනුවට තමයි මේ කැලෙන් යහට යන තමන තමන පියවරක් පාසා ඒකේ තියෙන විජන වාතය ජනයා හුස්ම ගත්තේ නැති විජන වාතයට පස දානවා පිරිසුදු ජලයට පස දානවා ලබන මොන දේ පිළිකා ජනකයි ඒ නිසා මේ කැලය පිළිබඳව අවබෝධය කොහොමද මේ සති සම්බොජ්ජංගයට බලපාන්නේ කොහොමද මේ මහානකමට බලපාන්නේ කොහොමද මේ උපාසකකමට උපාසිකාකමට බලපාන්නේ කියන එක බොහෝ දුරස්ත සම්බන්ධයක්. මොකද ਸਰවඥාන්සිට ඒක බොහොම කෙටි මූලික අවශ්‍යංගයක්. ඒ කියන්නේ සතිය පිහිටවන්න ආරම්භ කරන එක්කනට පරිසරය නැත්තම් ඒක වෙයි කැලේ මේ ගලක් උඩ වැපුරුවා වගේ. බුද්ධෝත්පාද කාලේ වෙන්න පුළුවන්. අපින් ඇති කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා හේතු සම්පatti කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ පරිසරේ නැත්තම් ඒක ඒ මනුස්සයාගේ කර්මකමක් සහ මෝඩකමක් සහ තකතිරුකමක් සහ අමනකමක් සහ මරිකමක් මිස කැලේ කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. Taman කැලේ ප්‍රතික්ෂේප කරා නම් ජෝපා. ඒ නිසා අරඤ්‍යගතෝ කියනකොට අපිට තේරෙනවා ද අරණ්‍යයකට යන්න අපිට කොච්චර අමාරුද ඒක ඒ තරම් අපි මේ කැලේ විනාශ කරලා නැත්තම් නගරයට කැමැති වෙලා මේ යටිතල පහසුකම් අපේ දියුණුවක් කියලා හිතලා මේ ගත්ත අවුරුදු 200යි වැඩි පරණ වැඩි පරණ නෑ මේ සිද්ධිය. අවුරුදු 200ක් පරණ මේ සාපේ නිසා අපිට අද සතිපට්ඨානය කියලා දෙන්න අරණ්‍යයකට එන්න කියලා කිව්වොත් සුග දෙනෙක් මොනේ මොන බලා ගන්නවා. ඇයි අපේ ওই සතිය බැරිද ඇමරිකාවේදී ගන්න? අයියෝක බැරිද මේ මේ එයා කන්ඩිෂන් කරපු සවුන්ඩ් ප්‍රූෆ් කරපු ඔඩිටෝරියම් එක ගන්න. ඉතින් ඔක්කොමලා උත්සාහ කරන්නේ එතෙන්ද ගෙනියන්න. මේ තම්බි කන්ද ගාවට යනවා නෙමෙයි කන්ද ගෙනියන්න හදනවා තම්බි ගාවට. ඒක නිසා හුදුවට මතක තියාගන්න ඉන්නේ වගේ සරල කරුණු ඉක්මෙවුවොත් අපි. සරල කඩු අතහැරියොත් ඔය ඔය පුංචි පුංචි මොන දෙයකින්වත් කරන්න බෑ. ඒ නිසා අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීමට සිද්ධ වෙනකොට ඒකට කම්මැලි නම් ඒකට නීරස නම් ඒකට බය නම් ඒකට මේ සැක පහළ වෙනවා නම් මුදුවට මතක තියාගෙන ඉගෙන යටිම්ම අපි කැමති නැහැ සතියට. මුලින්ම කැමති නැහැ සතියට. සතිය හදන පරිසරයවත් කැමති නැහැ. ඒ නිසා ඒක සත්පුරුෂයන්ගේ ගතිය තමයි සත්ධර්මයේ කැමති කරන අය ගතිය තමයි කැලේට කැමති. මේ කය කොහොමදත් කැලේට කැමති. ඉතින් ඒ නිසා ආරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීම, කට කහනවට කියපු දේවල් නෙමෙයි. ඒකත් පස්සේ මේ සත්‍ය පෙරමුණේ තියාගත්ත පස්සේ නිශීදති පල්ලංකම් කියලා සර්වඥාන්සේ මේ කයේ හැසිරීමක් ගැන කතා කරනවා. හතර ඉරියව්වෙන් පල්ලක බැඳ වාඩි වීම කියන එක පරියන්කයට මේ සත්‍ය පිහිටීමට විශේෂයෙන්ම ආධුනිකයට අත නෑර දේශනා කරලා තියෙනවා. ඒක නිසා අපි මේ සතිය පිහිටීමේ ආරම්භක මන්ත්‍රී කරන්නේ පර්යංක භාවනාවයි. මේක කොච්චර අපේ ඇටුවම් බහලා තියෙනවද කිව්වොත් භාවනා කරනවා කියනකොටම මතක් වෙන්නේ අතක් උඩක් තියාගෙන ඉඳගෙන ඉන්න රූපයක් අපිට. ඒකේ තරම් ලේවලට බහැලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ අතක් උඩක් තියාගෙන මේ බුදුහාමුදුරන්ගේ රූපය හදාගත්තා වගේ දවසම ගත කරන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. සතිය කියන, සාසනය කියන, සබ්‍රක්‍මචාරීකම කියන කටයුත්ත පටන් ගන්න හොඳ තැන මෙතන. පටන් ගන්න එතන වුණාට වැඩෙන තැන එතනක් වෙන්න පුළුවන් වෙන තැනක් වෙන්නත් පුළුවන්. අපි දන්නවා පැලමුල්ලක් දැන්න තවාන හදන්නේ ගොම්මැටි පොලොක් උඩ පැල ටික දාලා. තවානේ පැල මුල් ලැබුණට පස්සේ අපි ඒක පොළවේ ගිහිල්ලා හිටවමු. ප්‍රධාන භූමියේ හිටෙවට පස්සේ එතන තියෙන්නේ තවානක තියෙන උරතලෙ නෙවෙයි. අවවැස්ස තියෙනවා. ඒ නිසා මේ පර්යාංකයක සතිය පිහිටීම තමයි අපි ආධුනිකයන්ට කියලා දෙන්නේ. නමුත් ඒක වරදවා ගන්න එපා. සතිය පිටවන්න පුළුවන් පරියන්කක විතරයි කියලා. එනට සතිය පිටවගත්තට පස්සේ කැලේ ඉන්නම ඕන කෙනෙකුත් නැහැ. හැබැයි පටන් අර ගන්නකොට මොන බලිපිලි දීලා හරි කමන්නේ සතිය පටන් ගන්න ඕන නිසා සරුවච්චන් වහන්සේ වගේ උත්මේ මේ පුංචි කරුණෝ ඊටාම ගරුකල්ල සලකනවා උන්වහන්සේක පටන් අද දක්වා අපි එකම ආචාර්ය ප්‍රචාර්යවරු කිසි කෙනෙක් ඒක ඉක්මවලා හිතුවේ නැහැ. හැබැයි අම්මට යෝ හිතනවා. අම්මනේ හිතනවා මුර්ගයෝ හිතනවා මගෝ කියන මේ සත්‍ය පිටවන්න කොහෙ බැරිද කියලා. ඒ දෙයන්නාන්සේ අඩිය තියන්න කැමති නැත්නම් මොඩු පිණුම් ගන්නවා කියලා තියෙනවා. ඒ නිසා අද දියුණු රටවල් මේ අදහස පැටලිලා දිනක තේරෙනවා හිටන්න වෙනකොට ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා මේ සතිය කියන එක ඒගොල්ලෝ පරිේශනාගාරේ හොයාගත්ත දෙයක් බව පෙන්වන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය යොදවලා ඒගොල්ලන්ගේ උපක්‍රම දාලා ඒගොල්ලන්ගේම අර්ථකථන දීලා අද දවසකට නිකුත් වෙන සතිය පිළිබඳව තොරතුරු පත්‍රිකා ගත්තොත් ලංකාවෙන් එකක්වත් නැහැ. ජාත්‍යන්තර සමිති සංගරාවල සතිය පිළිබඳ විශාල විස්තර එන්නේ ඇමරිකාවෙන් කැනඩාවෙන් ජර්මනියෙන් ඕස්ට්‍රේලියාවෙන් මැලේසියාවෙන් දවස එක දවසකට නිකුත් වෙන සත්‍ය පිළිබඳ ආටිකල් ටික කියවලා ඉවර කරගන්න බෑ. දැන් අපේ කට්ටිය යනවා પાස්පෝර්ට් හදාගෙන බාහිර මැසචුසෙට් ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි එකට එතන සතිය කැට පිටින් ඉක්ුණාට තියෙනවා සුපර් මාකට් එකක. එතන සම්පූර්ණ හදලා තියෙනවා සුද්ධගාවට ගියොත් මේක තවත් 10 භවනා තුනක් කරෝ සතිය හම්බ වෙනවා. මේ තරමටම සතිය අද කොමෝඩිටි එකක් කරගෙන. එහෙම නැත්නම් වෙළඳ භාණ්ඩයක් කරගන්න. ඉතින් ඒකල ඉවරලා මේ ලංකාවේ ඇවිල්ලා අනික් කඩ සතිය උගන්වන්න හදනවා. අපි මේ ගත්තේ ඇමරිකාවෙන් ගත්ත එක, එංගලන්තෙන් ගත්ත එක. නමුත් ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන මේ පරිසරය මේ ප්‍රතිરૂප දේශය අපි හිතනවා કૃතිමව ගන්න පුළුවන් කියලා. එමනම් සරුවච්චන් වහන්සේ නිරක්ෂේත වගේ තැනක උප්පත්ති ස්ථාන වශයෙන් තෝරගන්න වෙලාවේදී සර්වඥාන්සේ රෝමයේ තෝරගන්න තිබුණානේ. ඒකට හොඳම ශිෂ්ටාචාරයක් තිබුණානේ රෝමයේ සර්වඥාන්සේ උපදිනකොට. එහෙම හිතුවේ නැහැ. සර්වඥාන්සේ හිතුවේ මේකට අවශ්‍ය පරිසරය ඉතා වැදගත් කාලයේ දේශීය කුලයේ මව හොයනකොට ඒ දේශයට හොයාගත්තේ මේ නිරක්ෂය කිට්ටු තැන. ඉතින් අපි නිරක්ෂය වගේ තැනක ඉපදිච්ච එක පොඩි කරලා සලකන්න එපා. ඒක ඉතා වැදගත්. ඒක ඒක වැදගත් වෙන්නේ ඒක අගය කරන කෙනාට විතරයි. ඒක සමාදම් වෙන කෙනාට විතරයි. මෙතන ඉඳගෙන මේ සතිය වඩන්න ඉංග්‍රීසි මාධ්‍යයේ තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ ඒක තියෙන්න ඕනේ කියන එක බොරුත් නෙවෙයි. ඒකේ තියෙන ලොකු ධෛර්යයක් දෙන ගතියක්. නමුත් ඔක්කොම මෙහි හදාගත්ත බඩු. ඔක්කොම ආශා කරේ දේවල් තමයි ඕගොල්ලෝ පලිප්පුවේ දාලා ඔබ මට්ටම් කරලා දෙන්නේ. ඒක නිසා සතිය පිහිට වීමේදී අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාකාරය වගේම මේ පර්යංකේ වාඩි වීම කියනෙව්වා සර්වචනාංශේ විස්තර කර මේ පුංචි කරුණු ඉක්මවලා හිතන්න එපා. ඒ ඒ ආධුනික මනස බිග්ිනර්ස් මයින්ඩ් කවදාකවත් සත්‍ය දිනු කරන්න උදව් වෙන්නේ සත්‍ය දිනු කරන උදව් වෙන්නේ හැමදාම මම අද තමයි ඉස්ලාම සත්‍ය ගැන හැව්වේ අද තමයි මම මේකට වැඩට බැස්සේ අනේ මට කොහොම හරි කරලා දෙන්න තියෙන යාග හෝමයක් දීලා සතිය ඇති කර ගන්න ඕනේ කියන නියතමානීකම අත්‍යවශ්‍යයි. ඒක මේ පිරිසේ ඉන්න ආධුනිකයන් විතරක් නෙමෙයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඉතාමත්ම දියුණුවයි කියලා හිතන කෙනත් මතක තියාගන්න ඕනේ. මේ සතියේදී තියෙන මේ ආධුනික මනස නැත්තම් එයා සතිය පිළිබඳ නිර්වචනයේ වැරද්දක් තියෙනවා. ඒ විදිහට බැලුවොත් එහෙම පරයන්කයකට ගිහිල්ලා මේ බොජ්ජංග සතිය නෙමෙයි මම මේ කතා කරන්න හදන්නේ සති මාත්‍රාව ගැන. සති මාත්‍රාව ඇති කරන්න උත්සාහ කරන කෙනා මේ මූලික කමඨාන් දේශනා පාඨයේ තියෙන ටිකට අපි ගත්තොත් ඒකේ අරණියට ගියාට පරියන්කේ හදාගත්තට ඒක නයි සතියට අනුග්‍රහ පිණිස එක් කරන ඊතුරු කටයුතු වලදී යම් වෙලාවක විශේෂයෙන්ම ඒ චූලසුඤ්ඤත සූත්‍ර වගේ තැන්වල සරුවචනanse සඳහන් කරනවා ඒ සූත්‍රය සඳහන් කරනකොට සරුවචනanse වැඩ ඉන්නේ පූර්වාරාමේ. දීචනාරාමේ ඉස්සරහින් අපේ විසාකාම උපාසිකව පාත පිළිගන්න පුතන. ඒකට ආනන්ද හමුතරන් කියනවා ආනන්ද දැන් අපි මේ ඉන්නේ අරණියේනේ. දැන් මේ අරණිය අපි ඉන්නවා කියන සතුට දැන් අරණිය අපි ඉන්නවා කියන සමාදානය ඒකට එළඹ වාසය කරන ගතිය අපි කොච්චර කොච්චර සතුටෙන් එළඹ වාසය කරනවද කියනවනම් ඒකේ ඉන්නා තාකල් අපිට ගම්වල තියෙන කම්රු කරවල අපිට නැහෙනි ප්‍රශ්නයක් ගෑනු දරුවෝ ගැන ප්‍රශ්නයක් නැහෙනි හරක බාන ගැන ප්‍රශ්නයක් නැහෙනි රත්තරන් මිනිමුතු ගැන ප්‍රශ්නයක් නැහෙනි ඒක නිසා ඔබ අරණ්‍ය වාසය අරණ්‍ය වාසය හොඳ දෙයක් ඒක උපයාගත යුතු දෙයක් කියලා මේ අරණ්‍ය සංඥාව උපදගත්ත මට්ටමේ ගංගෙවල් වල තියෙන ප්‍රශ්න හරක බාන රත්තරන් මිනිමුතු මැණික් ඔක්කොම ප්‍රශ්න ඉවරයි උඹට තියෙනවා නම් තියෙන්නේ අසහනයක් දැවිල්ලක් තැවිල්ලක් මේ අරඤ්‍ය සංඥාව උඩ තියෙන එක විතර. හැබැයි ඒකත් දැවිල්ලක් තැවිල්ලක් තමයි. නමුත් මම මේ කියන්නේ එතකොට ලෝකයක් දැවිලි තැවිලි නැති කරන්න බෑ අරඤ්‍ය සංඥාව ගන්නවා. අන්නේ ගන්නෙ මොකටද? අරඤ්‍ය සංඥාව හොඳ හින්දා නෙවෙයි. අරඤ්‍ය සංඥාවත් කරදරයක් තමයි. නමුත් අච්චර විශාල ප්‍රදේශයක් ඉවත් කිරීම සඳහා මේක ප්‍රතිස්ථාපකයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. බාරන්නේවත් ඇවිල්ලා ගෙදර ගැන කතා කර කර ඉන්නවනම් හිත හිත ඉන්නවනම් ඉතින් මෝර්ගයා කියලා තමයි කියන්නේ. අරණියට ඇවිල්ලා හිතනවා අනේ මේ ෆෑන්ස් නෑනේ මේකේ, එයාර් කන්ඩිෂන් නෑනේ මේකේ, මදුරෝ ඉන්නවනේ මේකේ, සත්තු සර්පෝ ඉන්නවනේ කියලා අර ආපු අරණියට බය. නුරුස්නාගතිය තියෙනවනම් එයා ඒ කියන්නේ ඒ කාන්තෙම තමයි ගෙදර පිළිබඳ හැඟීම නැත්තම් අබිනිෂ්ක්‍රමණ හැඟීමක් නෙවෙයි තියෙන්නේ. අරඤ්‍ය සංඥාවට කැමති නැහැ. එහෙමනම් යාට මේ ලෝක සංඥාව කවදාවත් දුරු කරන්න බෑ. ලෝක සංඥාවෙන් එන විශාල අසහනය, විශාල ආතතිය කවදාකවත් දුරු කරන්න බෑ. ඒ නිසා ප්‍රථම පියවර තමයි ලෝකයක් අසහන, ලෝකයක් ආතතිය නැතිකරන්න මේ ඉන්න අරණ්‍ය ආඩ්‍යයක් කරගන්න, සතුටක් කරගන්න, ප්‍රමෝදයක් කරගන්න, සති සම්පජාඤ්ඤයට හේතුවක් කරගන්න. මේ ආරණ්‍යයේ ඉන්නකොට අපිට මේකේ ඉන්න සංඝයා වේනවා, උපාසක උපාසිකාව වේනවා. ඒ කටයුතු තියෙනවා. ඒවා ටිකක් එච්චරම ඉතින් සත්‍ය පිටවන්න හොඳ දේවල් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක නිසා අරක ප්‍රතිස්ථාපනය කරත ඒ නිසා මේ ආරණ්‍ය පිළිබඳ සංඥාව ලෝකයේ පිළිබඳව තියෙන ආතතියෙන් සහ ලෝකයේ පිළිබඳ තියෙන අසහනකාරී தත්ත්වේ ශූන්‍යයි. හැබැයි අරණ්‍ය දරතේ තියෙනවා. එහෙම ඉන්නකොට යම් කිසි කෙනෙක් මේ ආරණ්‍ය හොඳට පట్టල වෙලා වාඩි වෙලා මගේ හිත කාය සංඥාවට ගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා හිතනද කයේ හිත පිහිටියා නම් එයාට ලෝකයේ පිළිබඳ සංඥාම ශූන්‍යයි ආරණ්‍ය පිළිබඳ සංඥාවේ ශූන්‍යයි දැන් තියෙන්නේ මේ කය කියන සංඥාව විතරයි. ඉතින් එතකොට එයාට කරදර නැති එකක් නෙමෙයි. මේකත් කරදරයක්. මේක මල වාතයක්. මේ ශරීරයේ මේ ශරීරයට හිත දානවයි කියන එක. කරලවත් නැති කාපු නැති කේක් එකක් මේක. නමුත් ඒකට බුදුහාමුදුරුව කතා කරලා කියනවා ඔබ කයට හිත ගත්තනම්, කයේ හිත ඉන්න බවට සතුටක් ඇති කරගත්තොත්, සමාදාන් වුණොත් ඔබට ලෝකයක් අසහනේ මේක මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරතයි. අරණ්‍යක අසහන ආතතිය මේ කාය සංඥාව නිසා ප්‍රතිස්ථාපනය කරත හැකියි. ඒ නිසා ඔබ කාය සංඥාවේ කායගත සතියේ හිත යොදන්න යොදන්න එක දිගට පවත්තන්න පවත්තන්න ඒකට ඇබ්බැහි වෙන්න වෙන්න වශී කරන්න කරන්න උට කාලයක් ලෝක සංඥාවෙන් අයින් වෙලා ලෝක අසහනෙන් අයින් වෙලා අරඤ්‍ය සංඥාවෙන් අයින් වෙලා අරඤ්‍ය අසහනෙන් අයින් වෙලා කය කියන මේ පුංචි අසහනේ කොන්දොලට මතක තියාගන්න මේ කයට හිත ගන්න එක සහනයක් නිසා නෙවෙයි ඒකත් අසහනයක් නමුත් හපල ගන්න පුළුවන් තරම් පොඩි කෑල්ලක්. අච්චර විශාල අසහනයක් දුරු කරන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් මම මෙතන දැන් මේ කයේ ඉන්නවා. ඒකට මම අප්‍රමාදී. ඒකට මම සමාදන් වෙලා ඉන්නේ. යනෝ බලනකොට මට මේ ලැබිච්ච මනුස්ස කය විශාල වාංගුවක්. හිට්ටු කරලා ගන්න වටින එකක් කියලා. මේ කයේම හිත පැවැත්වීම සඳහා කරන ප්‍රයත්නයේ කියනවා කය අනුව ගිය සිහිය කිය. මෙච්චරයි නිවන කියන්නේ. ඔයින් එහාට මොකක්වත් නැහැ. ඒ නිසා මේ ලෝකයක් කරදර ගන්න ඕන නම් කය අමතක කරන්න. අරණ්‍යයක් කරදර ඔළුවට ගන්න ඕන නම් කය අමතක කරන්න. ඒ නිසා මතක තියාගන්න ආසහනයක් එන හැම වෙලාවකම මේ කයෙහි හිත පැවැත්වීම. කායගත සතිය ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම. අමතක කරන සාපි නිසා තමයි අපිට මේ ලෝකයක් කරදර හිතට මේ බව යම් කිසි කෙනෙක් සිහිනුවණින් කල්පනා කරලා තර්ක ඥාණයෙන් කල්පනා කරලා මේ නිසා මේ කය ලස්සන නිසා නෙවෙයි සුවඳ නිසා නෙවෙයි මේක රත්තරන් මිනිමුතු නිසා නෙවෙයි මේක ආභරණලා සලසපු දෙයක් නෙවෙයි මේක දෙචිස් කුණපයක් නව දොරෙන් කාරණ වැකටෙන අසුචි පිරිචි කලයක් නමුත් මේක අපි ආශ්‍රය කෙරුවොත් මේකේ ඉන්න තාක් ලෝකයක් අසහනසාර ආතතිනේ අරණ්‍යයක් අසහනසාර ආතතිනේ ඒ නිසා මේ කයේ හිත පවත්තන ටික දරන්න පුළුවන් ඉවසන්න පුළුවන් බුද්ධ ආදී උත්තරමනසලා විසින් මේක උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරපු වාංගුවක් අනේ මට දවස පුරාම නැත්නම් මේ පර්යාංකේ ඉඳගෙන ඉන්න ටිකේ පැයම මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා සංඥාව. මත ඒකට එලඹ සිටීම කරන්න පුළුවන් නම් මතක තියාගන්න මුළු ත්‍රිපිටකයේම තියෙන ඔච්චරයි. වෙන මොනම තොරතුරක් නැහැ. අපි හිතනවා මේ ත්‍රිපිටකය දැන ගත්තොත් ලාභ වෙනවා, විනය පිටකය ගත්තොත් ලාභ වෙනවා, උපාධියක් ලබා ගත්තොත් ත්‍රිපිටකය ගැන ලාභයක් වෙනවා කියලා මට කිසිම සුද්ධ පාඩුවක් සිද්ධ වෙනවා. මොකද එකම තැනකවත් ත්‍රිපිටකය උගන්නන මේ මුළු ත්‍රිපිටකයේම තියලා තියෙන මේ කයට හිත ගන්න කරන ප්‍රයත්නයක් කියලා කිව්වොත් මේගොල්ලෝ කිය අපේ අපේ එහෙම කියන්නේ කොහොමද ත්‍රිපිටකයේ ඊට ගොඩාක් දේවල් තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ පටිච්චසමුප්පාදේ කියලා එකක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා එකක් තියෙනවා. කෙලෙස් කියලා එකක් තියෙනවා. ඕව මොකක්වත් නැහැ ඔය කියන කතාව මේ කයෙහි හිත තියාගන්න විතරනේ කියන්නේ කියලා කිසි කෙනෙක් කැමති වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ පචේ විකුණ ගන්න බෑ. මේක සරල කරගන්න. ඒ නිසා හුද්දට මතක තියාගන්න මේ සතිය කියන වචනයත් එක්ක තමන්ගේ කයේ හිත පිහිටවීම කායගත සතිය කාග්‍යාසි මේක තමයි මේ මහා මාලිගාවට ධර්ම මාලිගාවට ගොඩ වෙන පඩිය එලිපත්ත මේක නෑ කියන්න පුළුවන් එකම මිනිහෙක්වත් ලෝකේ නැහැ මේකට මට කරගන්න බෑ මේකට මට බඩු නෑ මට උපකරණ ආයුධ අරක නෑ මේක නෑ කියලා කිසි කෙනෙකුට කරන්න බෑ ඒ වාගේම යම් කිසි කෙනෙක් හීනෙන් හරි කවුරු හරි බුදුහාමුදුරුවෝ කියලා තියෙන මෙච්චරයි මෙන්න මේකට උත්සාහ කරපන් කියලා කිව්වොත් තම්බි මිනිස්සුෙකුට හරි චොට මේක කරන්න දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නායක හමුරු කෙනෙකුත් නැහැ කාටවත් වළක්වන්නත් බෑ මේක කිසිම කෙනෙකුගේ අධිකාරිය නැහැ නිසා යම් කිසි කෙනෙක් මේ ත්‍රිපිටකය කිව්ව නැතුවට කමන්නේ මේ කියලා දෙන උපදේශය අහලා පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා නිසීදති පල්ලංකම් පළක බඳ වාඩි වෙලා ඒ ඉන්නේ මම පරියංකේ මම මේකට බොහොම සතුටුයි මේ ශීලයක් මට මේකට උදව් වෙන්නේ දීපු දානෙත් මට මේකට උදව් වෙන්නේ මේක තමයි සමාධිය කියන්නේ මේ සමාධියට ආසන්න කාරණ වෙන සතිය තියෙන්නේ මෙතනයි මම සියලු දේ කැප කරලා මේ කයේ පවතින ඉරියව්ව බලා ගන්න ඕනේ කියනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා ඒක දැක ගන්න සමාරම්භය රංකිලිකට ගෑම කරන්න පුළුවන් වෙන්නේ පරියන්කේ තමයි. එනිසා අපි පරියන්කයකට ගිහිල්ලා භාවනා කරනවා සතිය පිටවන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ සති මාත්‍රාව හැකිතාක් දුරට පවතී. මේක පැවැත්වගෙන යන්න උපක්‍රම රාශියක් තියෙනවා. ක්‍රමශාවිදි රාශියක් තියෙනවා. කමඨහන රාශියක් තියෙනවා. ඒවම අතිරේක දේවල්. මේ පළවෙනිම ගන්නාව ඉක්මව ගත්තොත් අනිමට අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා එයා මුලින්ම කරන්නේ මේ කයෙහි හිත පිහිටුවා ගැනීම කයට එළඹ වාසය කිරීම. මම දැන් මෙතන ඉන්නවා කියලා දන්න ගතිය පුංචි කළ සලකනවා. ඒ කෙනාට ඉතින් හැමදාම නැති බැරි නැති මර ගාතේ තමයි තියෙන්නේ. මට ත්‍රිපිටකේ මන් දන්නේ නැහැ මම අර කුණොත් මොකද කරන්නේ කියලා දන්නේ නැහැ මේ කුණොත් මොකද කරලා දන්නේ නැහැ නානා ප්‍රදේවල් නැති බැරි ගායවල් ආවට යම් වෙලාවක දැනගත්තොත් ප්‍රධානම මංගල අවතරණය එලිපත්ත මේ කයමයි මේ කයත් එක්ක මම ඉන්න ඉන්න ඉරියව්වේ දැන් අපි කතා කරන පරියන්කේ හැබෑව ඉන්න ඉන්න ඉරියව්වේ පවත්තන්න මේ කයේ හිත පවත්නවා කියනකොට මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ වගේක් සර්වචනහන්සේ අදහස් කරන මේ කයේ ඉරියව්ව පවත්වන්න චේතනා අවශ්‍ය නැහැ. ඒකයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන වටිනාකම. අනික් ඉරියව්වලදී චේතනා අවශ්‍යයි. එහෙම නැත්නම් කරන්න වෙනවා. ඇවිදිනකොට කරන්න වෙනවා. හිටගෙන ඉන්නකොට කරන්න වෙනවා. බුදියාගෙන ඉන්නකොට චේතනාවක් අවශ්‍ය නැහැ. නමුත් නින්දට බරයි. මේක තමයි අවදියක් තියාගෙන කිසියම් කායික චේතනාවක් නැත්නම් කායික ක්‍රියා චේතනාපූර්වක ක්‍රියා ඒකට කියනවා සම්පයඤ්ඤ කාය සංඛාර කියලා. නැතුව ඉන්න පුළුවන් ඉරියව්. ඒක නිසා භාවනා කරන්න කරන්න තමයි තේරෙයි නලියන් නැතුව ඉන්න පුළුවන් ඉරියව්ව හැම කෙනාගේම සමාන නැහැ. හැම කෙනාටම බුදුහාඳුර වාඩි වෙච්ච විදිහට වාඩි වෙන්න බෑ. බද්ද පරියන්කේ පద్මාසනේ කරන්න බෑ. නමුත් අපි දෙන අනුග්‍රහය තමයි භාවනාවට මුඳ ආසනයක වාඩි වෙන්න. කොකුෂන් එකක් ගන්න. එම් බැරි නම් කොන්ද පිටපැත්ත කෙලින් කරගෙන ඉන්නකොට ස්ට්‍රේට් බෑක් චාර් එකක් පිටපැත්ත ඇඳගෙන ඉඳි හාන්සි පුටුවක් නොවන පුටුවක් කරගන්න. කොයි දේ හරි කරලා මේ කය අනායාසයෙන් පවත් ගන්න පුළුවන් ඉරියව්වට ගිහිල්ලා ඒක සමබර කරලා ඒක සෑහළු කරලා ඒක ලිහිච්ඡ ස්වරූපෙන් තියලා ඒක දිහා බලාගෙන ඉඳ මට විතප්පර කීයක් චිත්තක්ෂණ කීයක් මේ පැහැල්ලු කයේ හිත පාත්තන්න පුළුවන් මේක වැඩෙනවා නම් වැඩමුළුව සාර්ථකයි ඔය එක එක දේවල් කල්පනා කරන්න ගිහිල්ලා මා ගෙදරින් ගෙන ආපු දේවල් ඔළුවේ දාගන්න ගිහිල්ලා චින්තාමය ඥාන මේකේ දාගන්න ගිහිල්ලා මේ කයත් එක්ක ඉන්න එක අඩු වෙලා තියෙනවා නම් ඒක කටුකොලක් වෙලා තියෙනවා නම් ඒක කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ වෙහෙසක් එනවනම් එහෙනම් ඉතින් ඒ කාලේ නාස්ති කිරීමක් කියලා කියතයි. ඒක මේ කය ඉඳගෙන ඉඳීම සැපක් බවටපත්කරනද අවශ්‍ය දැනුමට කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඒක කාගෙන්වත් ගන්න ඕන එකක් නෙවෙයි. ඒක තමන්ම අහන්න ඕනේ මම මේ විදිහට වාඩි වුණොත් මට සැප අර විදිහට වාඩි වුණොත්ද කියලා. ඉතින් මං කියන්නේ විකාර රූප වලට යන්නේ කියලා. වාඩි වෙලා හොඳට බලන්න ඊට වැඩිය වැඩි වෙලාවක් ඉන්න කොයි ඉරියව්වද ඕනේ. අපි කවදද මේ විදිහට කයෙන් ඇහුවේ උඹට සැප දෙන්න නම් උඹට මොකද්ද ඕනේ කියලා. කවදාවත් නෑ අපි මේකට ඌරෙක්ගෙන් බල්ලෙක්ගෙන් වගේ වැඩ aran තිනවා. දඹකරයකින් වගේ වැඩ aran තිනවා. මේක ආලප්පන ආලප්පන දාලා සරසන්න ගිහිල්ලා තිනවා. ඒකල මිනිස්සු ඉස්සරහ රඟපාන්න ගිහිල්ලා විකෘති කරගෙන තිනවා. කොන්දේ අමාරු හදාගෙන තිනවා. විකෘති කරන්න කියලා මනස වෘත්තු කරගෙන තියෙනවා කවදාකවත් කයේ සහයෝගය ඉල්ලලා නැහැ. ඒකට තමයි ශාප වෙලා තියෙන්නේ. ඒකයි මේ කය අපිත් එක්ක ඉන්නේ නැත්තේ. ඒ නිසා දැන් හොඳට සිල් සමාදන් වෙලා අතපය හොදාගෙන බුදුන් වැඳලා මේ කයටත් හොඳට දෙන්න තියෙන සැප දීලා වාඩි කරලා අහන්න ඕන පුතේ ඒ දුවේ දැන් ඔබ හැපෙන්න ඉන්නේ නැත්නම් හරි බැරි ගියා. මේකට මම දෙන උපමාව තමයි බබෙක් පුන්නන බබෙක් නලවන අම්මා කෙනෙක් බබා ඇඳී තියන්න ඉස්සෙල්ලා ඒ කොට් එක අත ගාලා රැල්ලක්වත් වාටියක්වත් දෙන්නේ නැති විදිහට හදලා නීරියාගත්ත බබා සමබරව තියලා ඒ දරුවට තේරෙන්නේ නැහැ සැප මොකද්ද කියලා අම්මගේ මවුනෝනින්නේ මේ දරුවට නිදා ගන්න සැප දෙන්නේ ආන්නේ වගේ තමන්ගේ මාතා යතා නියම් පුත්තන් කියලා මේ කය හොඳට තැම්පත් කරලා ඒක හොඳට හරි බරි ගන්න ඥාණය ඕනේ නම් විපස්සනා කියන්නේ නැත්නම් මෛත්‍රී කියන්නේ. ඕක දන්නේ නැති කට්ටිය තමයි ඔය හයියෙන් ගාතක කියන්නේ මෛත්‍රී කරන්නේ. Taman ඉඳගෙන ඉඳගෙන ඉන්න එකට මෛත්‍රී කරන්න දන්නේ නැති කට්ටිය සියලු ලෝක සත්වයින්ට මෛත්‍රී කරනවා. හැබැයි gedara මරගාත. Taman ඉඳගෙනවත් ඉන්න බෑ. ඒ තරමටම අපි ශරීරයට වෛර කරනවා. අපි මානසික අසහනකාරයෝ අපි හිතනවා මේ ශරීරයට සැපදීම සුඛභෝග කියලා නෑ. බුදුහාමුදුරුවෝ සැප දුන්නේ මේ සුඛභෝගී වස්තු අරගෙන නෙවෙයි ගහක් මුලට ගිහිල්ලා රුක්ක මූලගත වෙලා අරණ්‍ය ගත වෙලා ශූන්‍යකාරක ගත වෙලා පොළේ වාඩිලා මල් පොළොව මහීකාන්තාවත් එකයි හැයතේ. සුඛභෝගී දේවල් නෙවෙයි. ඉතින් මේ කොන්නම් මෛත්‍රිය කියාගන්න මේ කොන්නම් සතිය කියාගන්න කාවුරු හරි ඉන්නවනම් මේ සභාවේ මට මේක කරන්න බෑ මට මේක කරන්න තේරෙන්නේ නැහැ කියලා එහෙනම් පිස්සෙක්. එහෙනම් පිස්සෙක්. ඒ වගේ මේක අකටයුත්තක් කියනවනම් මොලේ ක්‍රේල් වෙච්ච එක. මේ තරම් සරල දෙයක් ආරම්භක සතිය මම මේ කතා කරන්නේ බොජ්ජංග සතිය නෙවෙයි. මේ තරම් සරල දෙයක් අපි මංගල විදිහට සුදු හඳු කුරුපත්තු කරලා අවතීව කරලා මේ වෙලා කරන්නේ මේක කවදාවත් සංසාරේ කරලා නැහැ. මොන්න තරම් අමනයිද කියලා බලන්න මොන්න තරම් අපිට ධර්මාලෝකයක් නැද්ද කියලා බලන්න කවදාකවත් මේ ශරීරය යාලු කරන ශරීරය සම්බර කරන වාඩි වෙලා ඒකට හිත යෙදීමෙන් ලෝකයක් අසහන් නැති කරන්න පුළුවන් බව අරණ්‍යයක් අසහන් නැති කරන්න පුළුවන් බව කයේ තියෙන අසහන ටික ඉතින් ඔය දරාගෙන ඉන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ බුදුනෝනින් පෙන්නපු එක අපි පාච්චල් කරපු නිසායි අපි මේ নানা ආකාර පින්කම් කරන්න පෙළඹෙන්නේ নানা ආකාර අරයයි මෙයයි අල්ලගෙන ව්‍යාපාර කරන්න ගත්තේ ඒ සියලු ව්‍යාපාර වලින් කෙරුවේ කය පිළිබඳ සතිය පැවැත්වීම පන්නනයකට ඒක කියනවා ක්ෂණය පෙන්වයි කියලා. ඛනෝ වේමා උපච්චගා කියලා බුදුහාම කියනවා අනේ මට මේ ලැබිච්ච ක්ෂණය මාව පැහැර නොයේවා ඉක්මවා නොයේවා මට ක්ෂණය සම්පත්තියක් වේවා ක්ෂණ සම්පත්තිය කියන්නේ මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ මේක අපිට sannivedanaya කරන්න මේක අපේ හිතට වැදිලා මේක වචින දෙයක් බවට පත්කරනද ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සිහිය බල මහිමේ කියන පොතේ නැත්නම් මේ power of mindfulness පොතේ කියලා තියෙනවා බුද්ධ කෙනෙක්ම පහළ වෙනවා. මේ පුංචි අදහස මේක පුංචි වගේ පේනවා. හැබැයි වෙනසක පණංගන්මක් මේ විදියට මුළු ගැනිලා තියෙන මේ සතිය මේ විදියට එක්ක කාමසුකල්ලි ගාන යෝගයට හෝ අත්තිලමතාන යෝගයට යොදන මේ කය මධ්‍යස්ත වශයෙන් අරමුණක් කරගන්න. කායගත සතියට යන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. මොනම චින්තකයෙකුටවත් මොනම විද්‍යාඥයෙකුටවත් මොනම මානව හිතවාදියෙකුටවත් මේකේ කිසි වටිනාකමක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධ දේශනා කරලා ප්‍රාතිහාර්ය පාලා තාරාංශික කල්පලක්ෂයක් පෙරම්පුරල මිනිස්සුනි කියලා මං කියන දේ අහපල්ලා මං කියන්නේ බැරි දෙයක් නෙවෙයි දැනටමත් තියෙන දෙයක් උඹල මේ ලෝකයක් අසහන විදගෙන අපරාධේ පෙට්‍රල් පුච්චනවා ඒකට මේ ලැබිච්ච කයට හිත පිහිටවන්න හිත පිහිටවන්න ගියාම මේ කයේ හිත පිහිටවන්න ගියාම අද අපි ධර්ම සාකච්ඡාවේදී කතා කරගත්තා එපා වෙනවා. හරි වෙහෙසයි. හරි කම්මැලි. ඒ වෙනුවට වෙන දේවල් කරපුවාම කෙලවැක් කෙරෙන ආසාවේ බෑ. ඒකට කියනවා තණ්හාව. මේ කයට ආපුවම දැන් මේ වෙහෙස එපා වෙන ගතියට කියනවා දුක්ඛ සත්‍යය කියලා. ඒක නිසා කාට හරි කයට හිත දැම්මට පස්සේ දුක්ඛ සත්‍යය නොවැටුනොත් බුද්ධ ආගම බොරු. නොවැට හිත කිසි කෙනෙක් නෑ ඔක්කොම බලන්නේ ඒක නැති කරන්නේ. මේ වැටහෙන දුක්ඛ සත්‍ය නැති කරන්න බාම් ගානවා නානා ප්‍රහෙල්ලම් කරනවා මේ කයට හිත ගත්තාම දැදෙන දරත ගතිය ඒගොල්ලෝ හිතනවා මට වැරදිලා මට සතිය නැති වෙලා මට සීලෙ නැති වෙලා මට ශ්‍රද්ධාව නැති වෙලා මේ කමඨාන සුද්ධ කරලා දෙන්න බැරිද මේ ලෝකෝ කවකිරීමක් කරලා මම මේ භාවනා කරන මේ දුක්ඛ සත්‍ය වැටහෙනක බලක් ගන්න බැරිද කියලා මගෙන් අහනවා මට මේ වැටහෙන දුක්ඛ සත්‍ය අයින් කරලා දාන්න බැරිද? නැත්නම් මේක මේ වතුර ටිකක් දෙන්න බැරිද මට දෙත ගතිය නැති? ඒ වගේ එකක් තමයි මේ භාවනා කරනකොට පැයක් භාවනා කරන්න ඕනේ නෑ. ඒක විනාඩි 20ෙන් තේරෙනවා මේ ඉඳගෙන ඉන්න එක මොන තරම් දරතයක්ද කියලා. මොන තරම් පීරි ගෑමක්ද කියලා. පෙලීමක්ද කියලා. තැවීමක්ද කියලා හැම කෙනෙක්ම හිතනවා එහෙම පෙළෙන එක තවන එක මගේ දෝෂයක්. සතිය නැතිකමක්, සමාධිය නැතිකමක්, සීල නැතිකමක්. මොකක් කරේ මේකේ තියෙන පටලවිල්ල කියලා ආරක පිළිගන්න කැමැතිම නැහැනේ. අනේ මෙහෙම තකතිරුකම අනේ මෙහෙම මෝඩකම අනේ මෙහෙම අවිද්‍යාවක් අනේ මෙහෙම අන්ධකාරයක් තියා බලනකොට අපි කවදද මේ සතිය පිහිටවල කයේ වාඩි වෙලා ඉන්නකොට මේ මතු වෙන පැමිණෙන දේ ඒ විදියෙන් බාර ගන්න පුරුදු මේ යථා භූතය ඒක බාරගත්ත දවසේ ඒක දවස් 7න් වෙන්න පුළුවන් කියන දවස් අවුරුදු 7න් වෙන්න පුළුවන් කියන එතකොට මේ පෘථග්ජනය රහත් වෙනවා සෝවන් වෙනවා ඉඳගත්තර පස්සේ සතිය මේ කයට ආවට පස්සේ පැමිණෙන සියල්ලම මම ඒ විදිහටම බාර ගන්නවා. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ වෙන දෙයක් අපේක්ෂා කරන්නෙත් නැහැ. පැමිණි දුක් පැණි රහයි කියලා අපි මේක සිංහලයා දීලා තියෙන්නේ. හැබැයි මේ පැමිණි දුක් කියලා කියන්නේ ලෝකයක් ප්‍රශ්න කල්පනා කරන වෙලාව නෙවෙයි. අරණ්‍යයක් ප්‍රශ්න කල්පනා කරන වෙලාව නෙවෙයි. ඒක තමයි කයකට සීමා කරලා ඒ කයෙන් මතුවෙන ටික gediya කිසිම බාරගත්ත දවසේ කිසි කෙනෙක් නෑ අපිට වාද කරන්න. කිසි කෙනෙක් නෑ අපිට මේක බොරු කියලා පෙන්නන්න. මේක බැරි නම් සර්වඥාන්සේ කියන මේ කය කියලා කියන්නේ ධාතු හතරක්. ඔබ වායෝ ධාතුවට විතරක් දාපන් 24න් එකට බලපන්. ඒකල වායෝ ධාතුවට හිත දාලා නැත්නම් ආස්වාස් ප්‍රස්වාස් නැත්නම් බිම්බීම හැකිලිම ඒකෙන් එන සියල්ල බාරගන්න. ඒකෙන් එන සියල්ල බාරගන්න ගිය ධම්ම ගමන්ම ඔබ බොජ්ජංග සතියට සුදුස්සෙක් වෙනවා. මේ සති මාත්‍රාව නෙවෙයි. සති මාත්‍රාවේ ඉඳලා බොජ්ජංග සතියට යනවයි කියලා කියන්නේ මේ කයට හිත දැම්මා හෝ ඒ කියන්නේ මේ හතරමා ධාතුන් දිහිත දැම්මා හෝ හතරමා ධාතුන්ගෙන් වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් වායෝ කය කියලා මේකට කියනවා. ආස්වාස ප්‍රස්වාස කය. මේ ආස්වාස ප්‍රස්වාස කයට හිත දාලා ඒකෙන් මතුවෙන සියල්ලටම සාතර වෙච්ච දවසේ. මේක හේතුඵල ධර්මයක් බව පිළිගත්ත දවසේ. මේක යථා භූත වශයෙන් ਸਰවඥාන්සේ පිළිගත්ත මේක පෙන්වලා දුන්න බව දැනගත්ත දවසේ මේක මම නෙවෙයි මම මෙතන හුදු නිරීක්ෂකෙක් විතරයි මම මේ මතුවෙන දෙයට තෝරන්න බේරන්න යන්නත් එපා පෙරන්න යන්නත් එපා gediya පිටින් බාරගත්ත දවසේ ඒ චිත්තක්ෂණයට අපි කියනවා ජීවත් වෙනවා කියන්නේ අනික හැම චිත්තක්ෂණයකම අපි කඹරන ඒ චිත්තක්ෂණේ විතරයි ජීවත් වෙන්නේ අපි ලැබෙන දේ gediya පිටින්ම බාර ගන්නවා තෝරන්න බේරන්නේ නැහැ එතකොට තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද මේ කෙරුවේ හැමදේම තේරුවා. අරක හොඳයි මේක නරකයි හොඳ ඒකම නෝදාන්තෝසයි නරකිනකොට දුකයි. ඉතින් මේක පිය විපයෝග දුක්ඛයයි අප්පිය සම්පයෝග දුක්ඛයයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එක්ක චිත්තක්ෂණයක් හිතන්න මත එක්ක චිත්තක්ෂණයක් අත්දකින්න මේ ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාස වැටෙනවා ඒ සියලු දේම සද්දයි. ප්‍රසවාස කරනකොට ප්‍රසවාස බව වැටහෙනවා. සියලු දේම සද්දාවේ. මට මේක දරන්න පුළුවන්. මට වැඩි බුදුහාමුදුරුවෝ දන්නවා. මට වැඩි බුදුහාමුදුරුවෝ දන්නවා ආශ්වාස කරන වෙලාවේදී පේන සියල්ලම තකතිරුනේ නැත්නම් gederin ginaapu දැනුම ඉස්සරහට ගන්න ගියේ නැත්නම් චින්තාමය ඥාන නැත්නම් අපි මෙහෙමද දුක් විඳලා තියෙන්නේ මොකද්ද මේක දරා ගන්න තියෙන අමාරුව දරා ගන්න බැරිකමට කියනවා අපේ අමනකම, මරිකම, මෝඩකම, අවිද්‍යාව, අන්ධකාරයේ තෘෂ්ණාව ගොඩාක් දේවල්. ඒ වුණත්, ඒ වුණත් එවැනි දෙයකට උත්සාහ කරන මිනිස්යාට පවා වඳින්න වටිනවා. මෙන්න මේ වගේ දෙයකට සම්පූර්ණ ජීවිතය ගත කරලා මැරෙන්න ඉස්සලා එක චිත්තක්ෂණයක් මම මේ වාඩිලා වාඩිලා ඉන්න බව දන්නවා. ඉතින් මම දැන් සක්විතිනේ. සියල්ල මගේ අතේ නෙමේ කවුරුත් බොරු කරන කවුරු හරි ඉන්නවද? මේක දරා ගන්න බැරි ප්‍රශ්නක් තියෙනවද? මේකට උත්තර දෙන්න කවුද ඉන්නේ සර බලධාරී? මේකට උත්තර දෙන්න කවුද ඉන්නේ දරුවඥ? අපි භාවනා කරන කට්ටිය හදා බෙදා ගන්න එක වෙනම දෙයක්. මේකට මේ gediයට මේ පූර්ණ අත්දැකීමට මේ වර්තමාන මොහොතට හිත සමාදන් වෙනවයි කියලා කියන්නේ එළඹ වාසය කරනවා කියන්නේ උපේදී සම්පාදේති කියන එක තමයි මේ උපසම්පදා වෙනවයි කියන්නේ. මේ වර්තමාන මොහොතට උපසම්පදා වෙච්ච ගමන් බරපතල ප්‍රශ්නයක් එනවා. කොහොමද මේ එළඹ වාසය කිරීම මේ සතිය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ? එච්චර. ඒ ටික තමයි අපිට ඊගාට හම්බ වෙන්නේ දැන් මේ උඹට පුළුවන් උඹට පින තියෙනවා උඹට හේතු සම්පatti තියෙනවා උඹට වර්තමාන මොහොතට යන්න පුළුවන් දැන් උඹ ජීවත් වෙනවා ඒක නිවන් දැකලා. දැන් මේ මේ නිවන ක්ෂණ මාත්‍ර නිවන ක්ෂණ මාත්‍ර සතිය කොහොමද මේ එකලස ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ කියලා බැලුවොත් අපි දෙන්නේ ත්‍රිවික්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පල්ලවෙනිම දේ තමයි මට මේක ඕනේ. පසුවෙන් සාධක ටික දුන්නාට පස්සේ අනුග්‍රහ කරාට පස්සේ මම මේකට යන්න පුළුවන්. මේ කියන්නේ මට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට ලැබෙන පළවෙනිම සාතිකේ මේක මගෙන් දුරු කරන්න මේ ලෝකේ මොනම බලවේගයක්වත් නැහැ. මට මේ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න පුළුවන් කියන ගතියට අම්මා මැරුණාට ප්‍රශ්නයක් නැහැ. දරුවාමලාට ප්‍රශ්නයක් නැහැ. යට ගිනි ගත්තට ප්‍රශ්නයක් නැහැ. පිළිකා රෝගය හැදුණාට ප්‍රශ්නයක් නැහැ. අන්තභාගය හැදුණාට ප්‍රශ්නයක් නැහැ. මේ ළඟදී මට ආරංචි වුණා හොඳටම ඒ පිළිකා රෝග හැදිච්ච දෙන්නෙක් මේට ඉස්සෙල්ල වර්තමාන මොහොතකට හිත පුළුවන්කම වෙලා ළඟට එන අයට ලොකු ආශ්චර්යයක් වෙලා තියෙනවා. කිසිසේත්ම කනගාටුවක් නැහැ. ඒගොල්ලෝ කියනවලු මට කවදාකවත් නැතර සතිය පිටුල තින ඕගොල්ලෝ කනගාටු වෙන්න එපා. මම හොඳටම දන්නවා මරණය කියලා. හැබැයි මේ මොහොතට එළඹිලා තියෙනවා. හරි ආසයි ඒගොල්ලෝ ධම්ම ජීව ආමරණ පණිවිඩයක් දෙන්න පුළුවන්. මම ඉන්නේ හොඳටම තව දවසයි දෙකයි. කිසිම පැකිලීමක් කිසිම ශෝකයක් මොකුත් නැහැ. මෙවැනි උද්වේගකර අවස්ථාවකත් මම මේ හදාගත්ත සතියේ ඒක 아무තු අමුතු සම්බන්ධකින් ඒකේ වෙලාවට එන්නේ අපි නම් හිතන්නේ අපේ දරුවෝ අපේ වස්තුව බෝතලේ අපි හම්බ කරපු දේ එහෙම නැත්නම් අපේ ලාභ සත්කාර සම්මාන සිලෝක ටික එතෙන්දයි කියලානේ ඒවා මහ ණය ඒවා දඩ ඒවා තමයි සතිය පිටවන තියෙන ප්‍රධාන බාධා අපිට මේ ගෙදරින් එළියටවත් එන්න බැරි ඔය ඔය ප්‍රිය කරන ප්‍රේම කරන කට්ටිය නිසා තමයි. උන්දලාගේ විනාඩියකට දෙක ටයිම් වෙන්න ගියත් උන් උද්ඝෝෂණ කරනවා. අපි හම්බ කරපු වස්තුව. ආපු වෙලාවක උපේන මේ සතිය මරණ මොහොතේදී උදව්. ලෙඩ වෙච්චාම උදව්. වයසට ගියාම උදව් කරනවා. එnde end end end ඒක Taman එක්ක සහවාසයට, කල්යාණ මිත්‍රත්වයට, හොඳම මිත්‍රයා බවට පත් වෙන්න පටන් ගන්නවා නිසා මම දැකලා තියෙන්නේ මේ අවුරුදු 20 30 ඇතුළත ඇබ්බැහි වලින් භයානකව ඇබ්බැහි තමයි සතිය. ඒක ඔළුවට දැම්මොත් කුඩු ගැහුවා වගේ ආය කවදාවත් අතාරින්න. අඳුරලා දෙන්න අමාරුයි. මොකද අපිට මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ කඩප්පුලි, දිරච්ච, බංකොලොත් වෙච්ච රුද්දට බහින්න අධ්‍යාපනයක් තියෙනවා. ඒක මේ අනුන්ගේ කුණු කන්දල් ඉගෙනගෙන ඉගෙනගෙන ඉන්නේ. Tamange දේ අමතක කරා. බුදුරජාණන් වහන්සේ දුන්නේ ඔක්කොම පැත්තක දාපන්. Taman ගණන් ගන්න. මේක එක චිත්තක්ෂණයක අත්දැකන මේ හුස්ම රැල්ල නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාසකය නැත්නම් මේ කය ඒක තමයි මම ජීවිතේ ලැබපු වැදගත්ම චිත්තක්ෂණය කියලා. මේක සමාදන් වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ඒකට නැවත යන්න ඕනේ මම යනවා ගෙන්දෙන් දෙන්නෙන් මේ ගතිය මගේ වැඩි වෙනවා කියන එක මොනම කෙනෙකුටවත් නතර කරන්න බෑ. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකට සීලය අවශ්‍යද? මේකට බුද්ධ අහංකාරයක් වෙන්න ඕනද? මේකට ත්‍රිපිටකය දැනගන්න ඕනද? මේකට අරණ්‍ය වාසී භික්ෂුවක් වෙන්න ඕනද කියන එක මුලදී නම් සුද්ධ වශයෙන් කියන්නේ නෝ අවශ්‍ය නැහැ. මේකට මේ දැනුමට අවශ්‍ය නැහැ. නමුත් මම අර මතු කරානේ ප්‍රශ්නයක් මේ ගත්ත චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණ කියනකොට සියලු සීලය අවශ්‍යයි. නැවත අරණ්‍ය වාසී අවශ්‍යයි. නැවත තමන් ඒකට කැපකිරීම අවශ්‍යයි. ඒක මම 100 100ක් ඔයගොල්ලෝ අතර බාර දෙනවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි මේ උත්සාහයක් කරන්න හදන මේ සාමූහික ප්‍රයත්නයක් කරමු මුළු පැයක් වාඩි වෙලා ඉඳලා අපි ගම් පරියන්ක එක චිත්තක්ෂණයක පුළුවන් ද බලන්න මම මේ වාඩි වෙලා ඉන්නවා ඉන්න බව දන්නවා ඒක මම ජීවිතේ කරපු ලොකුම දානේ මුළු ලෝකෙම මම දන් දීලා තියෙනවා ලොකුම කුසලය එකම ජීවත් වෙච්ච චිත්තක්ෂණය මම මේක තමයි මුළු පරිය මුළු වැඩමුළුවේම ලැබු ලොකුම දේ කියලා ඒ චිත්තක්ෂණය අගය කරන්න පිරිච්ච ගතියකට යන්නේ සම්පත්‍ති කරක බවක් බව තේරුම් ගන්න ගත්තොත් ඒ කල්පනා ක්‍රමයට කියන යෝනිසමනස්කාරය කියලා. අයියෝ මේ ඉඳගෙන ඉන්න එක දැනගන්න එක නම් මොකද? ඒක නම් ගණන් ගන්න දෙයක් නෑ. එහෙම නෙවෙයි මට බැද්ද උඩින් යන්න. මට බැද්ද මේ ජීබ්බ චක්කු ලබන්න. මට බැද්ද මේ දිබ්බ සෝත ලබන්න කියලා මේ අනම් මනම් බයිලා ටිකක් තියෙනවා. ඒකට කියනවා අයෝනිසමනස්කාරය. මේ කරන්න පුළුවන් අතේ තියෙන ටික පැත්තක තියෙද්දි මේ අභිඥා ලබන්න හදනවා. මේක තමයි ආගම අපිට දීපු ලනුව. උඹලා අපිට දාන දීපල්ලා අපි උඹලට අභිඥා දෙන්න නිකන් දෙන්නේ. හැබැයි මගේ මගේ මඩ ඉස්සලේ පුරෝපන් එතකොට ලබන ආත්මයක් උඹට දෙනවා දිවි ලෝකයක් දෙනවා නානා ප්‍රකාර දේවල් මේ වර්තමාන වස්තු උදුර ගන්න අනාගතේ බදු දෙන මිනිහට තමයි කියන්නේ ආගමික නායකයයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒක නොකර හිටියේ නෑ බුදුන් කිව්වා ඒක උඹට නිකම්ම ලැබෙනවා. ඒකට තටවන්න දෙයක් නෑ. උඹට වර්තමාන මේ දැන් හම්බ වෙනවා. මොකද්ද? ඉඳගෙන ඉන්න බව දාන්න. 100%ක්ම දාන්න. 100%ක්ම කුසලයක්. උඹ සමාදන් වුණොත් ඒක බුදුන්ට බොහොම කිට්ටුයි, ධර්මයට බොහොම කිට්ටුයි, සංඝයාට කිට්ටුයි, සීලයට කිට්ටුයි. නමුත් ඒක උඹට සමාදන් වෙන්න බැන්න මේ ලැබිච්ච දේට සමාදන් වෙන්න බැරි නම් ඉතින් બોලේ මම මොකද කරන්නේ? දුන්නට බාර ගන්න කැමති නැත්නම් එයා මේ දිබ්බ චක්කෝ ඉල්ලනවා විපස්සනා ඥාන ඉල්ලනවා මේ ධ්‍යාන ඉල්ලනවා මාර්ගඵල ඉල්ලනවා අඬ දෙන්න හදනකොට අඬ පනිනවා වගේ. මේ සරලදී කරන්න පුළුවන් දෙයට එළඹිලා ඒක සමාදන් වීම හරහා අපි අගය කරන්නේ අපේම ප්‍රයත්න. අපි අගය කරන්නේ අපේම අත්දැකීමකට. අපි අගය කරන්නේ අපේම හරි වැරදි ටිකට. හැබැයි ඒක සාමූහිකව කරන්න පුළුවන්. අපි එකිනෙකාට කියන්න පුළුවන් මම අර ලාභ සත්කාර සම්මාන සිලෝක මට නෑ. හැබැයි මට මේ වර්තමාන මොහොතේ ඊට වැඩිය ටිකක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක අනිත් එක නම් 10යි. බොහොම දන්නේ. නෑ ඉතින් මම මේ වාඩි වෙලා ඉනකොට මට තේරෙනවා වාඩි වෙලා ඉනකොට මම මැරිලා නැහැ කියලා එච්චරයි. මම වාඩි වෙලා ඉනකොට තේරෙනවා මට නිින්ද කියලා නැහැ කියලා එච්චරයි. මම වාඩි වෙලා ඉනකොට මට තේරෙනවා මට සීන තියලා නැහැ කියලා එච්චරයි. ඒක තව කෙනෙකුට ආඩම්බරෙන් කියන්න නිවන් දකින්න ඕන. අපි හිතන්නේ මොකද්ද මේ ඉඳගෙන ඉන්නකොට මැරිලා නැහැ කියලා දැනගන්න එක මොකද්ද තියෙන ආඩම්බරේ? ඉඳගෙන ඉන්නකොට මට නිින්ද කිල්ල නැහැ කියලා දැනගන්නේ මොකද්ද තියෙන ආඩම්බරේ. ඉඳගෙන ඉන්නකොට මට ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න තියෙන ආඩම්බරේ කියලා. හැබැයි බුදුහාමුදුරු කියන ඔච්චරයි යථාභූතය කියන්නේ. උඹට ඒක අත්දකින්න පුළුවන්. පිළිසින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක නම්බුකාර විදියට උඹේ යාළුවාට කියපන්. බලපන් මම ජීවත් වෙන බව දන්න චිත්තක්ෂණයක මම මැරිලා නැති බව දන්න චිත්තක්ෂණයක මට සීනත් කියලා නැති කියලා දන්න චිත්තක්ෂණයක අසහනෙ කිට්ටුවක්වත් තියනවද කියලා ආදතියක් කිට්ටුවක් තියනවාද කියලා හිතින්න බෑ. ඒ දැනුමත් එක්ක මේ බොරු වංචනික ධර්ම වලට වැඩ කරන්න බෑ. කෙලෙස් වලට වැඩ කරන්න බෑ. මායාවී දවලට වැඩ කරන්න බෑ. ෂටගතියට වැඩ කරන්න බෑ. වංචනික ධර්ම වලට වැඩ කරන්න. ඒ නිසා අඩිය පාද ගන්න මම මේ කතා කරන්නේ සති සම්පොච්චංගේ ගැන නෙවෙයි. සති මාත්‍රාව ගැන අඩිය පාද ගන්න තමයි ප්‍රත්‍යක්ෂණය කළ හැකි. කයත් එක්ක උරගා බැලිය හැකි. සති මාත්‍රාව කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ අපිට ඉදිරි දවස් ටිකේදී අපි මේ වැඩ භාවනා වැඩ විශේෂම දේශනාවල උත්සාහ කරමු මේ යන්තම් සතිය ඇති කරගත්ත සති මාත්‍රාව චිත්තක්ෂණ දෙක තුනකට පවත්න්නේ කොහොමද තුන හතරකට පවත්න්නේ කොහොමද ඒක මොනවද අපිට දැනෙන්නේ කොහොමද අපි ප්‍රකාශ කරන්නේ කියන එක ඉතින් ඒ නිසා මම හිතනවා මේක ආධුනිකයන්ට බොජ්ජංග ධර්මයේ පටන් ගත්තයි කියලා ගැඹුරු තැනකින් පටන් ගත්තා කියන චෝදනාව නැති වෙයි කියලා මම ඒකයි මේ තාම සරල තැනක් ඉදිරියට ගත්තේ. මේ සරල වුණාට පුංචි දෙයක් නෙවෙයි. තාම ගැඹුරු තැනක් මේ. ඒ නිසා පරණ යෝගාවචරේ ඉන්නත් මේක ටොක්කක්. මේ කන මිරිකිල්ල. යන්නම් මනම් බයිලා කතා කරන්න යන්න එපා. හැම වෙලාවෙම බලන්න තමන් ඉන්න තැන සතිය වීරව ගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ලොකු ලොකු දේවල් බලාපොරොත්තුමයි මේක කාබාෂණිය කරන දේ. ඒක ආධුනිකයන් නම් හරි සාධාරණයි. මොකද ආධුනිකයා මොනවක්වත් දන්නේ නැහැ. අමාරු මේ මෙට්ට හිවිච්චි පරණ කට්ටිය. කුරුවල් වෙච්ච කට්ටිය. බේරන්න බෑ. මේගොල්ලෝ කෙලින්ම ආනවා ස්වාමීන් වහන්සේ ආනාපානෙ මුලමඳක බලන්නේ කොහොමයි? ගමන් කරනකොට මුලමඳක බලන්නේ. ගමන් කරනකොට ගමන් කරන බව දන්න වැඩි ඉවරයි. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. හුස්ම ගන්න බව දන්නවා. වැඩි ඉවරයි. ඕකේ විස්තර පෙනේ. විස්තර හොයාගෙන යන්න කරනකොට අර සරල දේ පා ගන්න. එහෙම පා ගන්න නොගන්න මේ මම මේ සැරෙන් කතා කරාත් ඒක හිතනරක් කරගන්න එපා. නොගන්න මේක ආදර්ශයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පළවෙනි ධර්ම දේශනාවේ මා මෙතනින් සටහන් කරනවා. සියලු දිනාටම තමන් කරගෙන යන වැඩවලට තවත් ධෛර්යයක්, ශක්තියක්, සතියක්, සමාධියක් පිණිස මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.